නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ සන්තං වා අජ්ජත්තං කීන මිත්තං වත්ති මේ අජ්ජත්තං කීන මිද්දෝති පජානාති අසන්තං වා අජ්ජත්තං කීන මිද්දං නත්ති මේ අජ්ජත්තං කීන මිද්දෝති පජානාති යතාච අනුප්පන්නස්ස කීන මිද්දස්ස උපාදෝ හෝති සංච පජානාති යතාච උප්පන්නස්ස තීන මිද්දස්ස පහානං හෝති තංච පජානාති යතාච පහීනස්ස චීන මිද්දස්ස ආයතින් අනුපාදෝ හෝති තංච පජානාති ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අද අපි සතිපට්ඨාන සූත්‍රයේ ඉදිරිපත් කරගෙන ප්‍රාර්ථනාවෙන් ලබන ධර්ම දේශනා මාලාවේ පසළොස්වෙනි අංකයටයි මේ ප්‍රවිෂ්ඨය ලබා ගන්න. මේ වෙනකොට අපි ආයනුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන වශයෙන් මුලින් සංග්‍රහ කොට තිබුණු සතිපට්ඨාන තුනක් ශක්ති ප්‍රමාණයට අපි තොරතුරු ඉදිරිපත් කරගත්තා. අපි මේ හතරවෙනි වන ධර්මානුපස්සනා කොටසේ නීවරණ පබ්බයේ තුන්වෙනි නීවරණය අද අපි ඉදිරිපත් කරන්න හදන්නේ මේ 2007 ජනවාරි 5 වෙනිදා. මේ වෙනකොට මේ සාකච්ඡා කරන්න ලැබුණ මුල් නීවරණ දෙකේදී අපි බොහෝම වටිනා ඒ වගේම වැදගත් ප්‍රායෝගික සූත්‍ර මාර්ගයෙන් ඒ සෑම නීවරණයක්ම ධර්මයක් බවට පත් කරගන්න හැටි පිළිබඳව ලොකු මූලධර්ම රාශියක් හදාගන්න යුතුනා දැනගන්න යුතුනා ඉගෙන ගන්න යුතුනා ඒ වගේම සමහර කොටස් සමහර නැත්තම් විසින් තම තමන්ගේ සුතමේ ඥානයට පමණක් නෙවෙයි ඒ චින්තාමේ ඥානවලට ලංවල ඒකෙන් හිත ධෛර්යමත් කරගත්ත බව පේන්න තියෙනවා ඉතින් මේ දෙක තියෙනවා නම් නොබෝ කාලයකින් මේ එක එක ධර්මයක් ධර්මතාවයක් වශයෙන් වෙන විදිහකට කියනවා නම් කලින් නීවරණයක් වෙන්න තිබුණු නිවන ආවරණය කරන්න තිබුණු දෙයක් දැන් ධර්මයක් වශයෙන් ධර්මතාවයක් වශයෙන් දක්වන්න හැදෙනකොට ඒක භාවනාමය වශයෙන් තමයි ඍජු අත්දැකීමට ලක් කරගන්නකොට පුදුම විදිහට මේ ධර්මයේ තියෙන සජීවීකමත් ඒ වාගේම තමන්ගේ ජීවිතයට එයින් පණක් ජීවියක් ලබා දෙන හැටි බලනකොට මෙවුවා නොදැන මොකටද ජීවත් වෙලා කියලා හිතෙනවා. ඒ තරමටම මේවට හිත යොදන්න යොදන්න, මන අහන්න අහන්න, ධර්ම විශේෂ නම් වන්න නම් වන්න භාවනා කරන්න කරන්න පුදුම ගැඹුරක් තියෙනවා. ඉතින් මේ ඔක්කොම ධර්මත අපි ආරාධනා කරන්න ඕනේ. ඉතින් කල් අපි අහලා, හිතලා, බලලා, භාවනා කරලා කියන දේවල් සේරම ඉස්මතු කරගෙන මේ මතුපත්ේ තමයි අපි මේ අදට ගන්න නීවරණයක් තේරුම් ගන්න තියෙන්නේ. මොකද අපි අද කතා කරන්න බලන්නේ තීල මිද්දය ගැන. තීල මිද්දය කියලා චෛතසික දෙකක් එකට යෙදෙනවා. එහි යත්තා වූ සමන සමාන සමාන්තර බව නිසා මේක සාමාන්‍ය අපේ ගැමි විවාහක දානවා නැන්දි මත කියලායි කියන්නේ. එනිදිමත කමතම කුසීතකම කියලා කියනවා. ඒ කුසීතකම ඇති කිරීමට හේතු වෙන චෛතසික දෙක තමයි තීනය සහ මිද්දේ කියලා කියන්නේ. ඒ තීන මිද්ද දෙක සාමාන්‍ය මේ වාගේ විපස්සනා භාවනාව කරන නැත්නම් ධර්මයේ තාමත්ම ගැඹුරු කොටස් ආශ්‍රය කරන පිරිසකට විතරක් නෙවෙයි සාමාන්‍ය ආගමානුකූල කටයුතු කරන අයටත් සදින්ම තම තමන්ගේ මේ නරක කල දහාවට වගේ කියන චෛතසික දෙකක් ඒ විදිහට ආගමික පැත්ත තිබියේවා ආර්ථිකයේ පැත්ත ගත්තත් දේශපාලනයේ පැත්ත ගත්තත් කොයිම දෙයක් ගත්තත් මොනම ශිල්පයක් ගත්තත් මේ තීන මිද්දය බොහෝමත්ම ඍතු අනුතුරුදායක ප්‍රගතිය වලකාලන ජීවුණුව නැති කරන අසංග කරන නිවන වගේ දේවල් නෙවෙයි සාමාන්‍ය භෞතික ලෝකයේ ජීවනයක්වත් ලබා ගන්න බැරි තරම් අනුසුරුදායක ධර්මයක්. ඒ ධර්මයේ ඒ තියෙනා වූ අනුසුරුකායක කම. ඒ කියන්නේ සීයේ තීර මිදේ එනකොට, සීතිමත එනකොට, මේ පුද්ගලයා තුළ සිද්ධ වෙන්නේ ඉති ආලෝකය අඩු වෙනවා, වීර්ය අඩු වෙනවා. මේ වීර්ය අඩු වීම නිසා ආර්ථික වශයෙන්, දේශපාලන වශයෙන්, සමාජික වශයෙන් සෑහෙන පසුබෑම් වලට සිද්ධ වෙනවා. ඉතින් ඒ ආර්ථික දේශපාලන ශාස්ත්‍රයේ ඉඳලා කල්පනා කරනකොට යම් විදිහකට ඒ Tamante ඒ වැඩේ කරගන්න බැරි වුණේ කම්මැලි කමක් නිසා, වීර්ය අඩුකමක් නිසා, ඒ දේ කරගන්න බැරි වීම නිසා ඒකාන්තයෙන්ම තමන්ට මේ ජීවිතේදීම තමන් විතරක් නෙවෙයි අසල්පණීත් අසල්ගැසියන්ටත් එක්ක ඒ පරාජය ජීවන සම්ප්‍රගමනයේ අඩුවක් සිද්ධ වුණාට ඒ වීර්ය අඩුකුත් කියලා ඉතාමත්ම අමාරුයි ඒක තේරුම් ගන්න මේ මගේ වීර්ය නැතිකමයි මේකට හේතුව මගේ කුසීතකමයි මේකට හේතුව කියලා තේරුම් ගන්න බොහොම අමාරුයි ඒ වෙනුවට ඒ කුසීත පුද්ගලයෝ නැත්නම් හීන වීර්ය ඇති පුද්ගලයෝ මොකද කරන්නේ? ඒ තමන්ගේ කුසීතකම හෝ හීන වූ වීර්ය හෝ කීන විද්‍ය දක්වන වෙනුවට අර කම්මැලියට පේන කියන්න පුළුවන් කියන කතාව තමයි ඉදිරියට එන්නේ. වැඩේ කරෙන්න බැරි නම් කෙරෙන්නේ නැත්නම් ඒක නොවෙන්න පුළුවන් කරුණු අර දේශියට පහසුවට දැන දැන වැඩි කරනවා එහෙම වුණත් ඊළහකට කරුණු කියලා නැත්තම් හදලා කියන. මොන තමයි මේ කුසීතයාගේ ස්වභාවය. ওই පදේ හරි ලස්සනට ක්‍රියාත්මක වෙන ශේෂ්ත්‍රය තමයි මේ ආර්ථික ශේෂ්ත්‍රයයි දේශපාලන ශේෂ්ත්‍රයයි විශේෂයෙන්ම තුන්වෙනි ලෝකේ රටවල් වල. මේක පිළිබඳව ගොඩාක් මේත් දැනගෙන තමයි මේ ජීවිතගත වෙලා කියන්නේ. ඒක නිසා තේරුම් ගන්න කියනවා ඒකට 50කට වැඩි ප්‍රමාණයක් අපිමයි වගේ කියන්නේ. අපි මේ වගේ තැනකට ආවට පස්සේ අප තුල තියෙන හැකියාව දිනු වෙන හැටි, අප තුල තියෙන වෙලාවට වැඩ කරන ගතිය දිනු වෙන හැටි, අප තුල තියෙන ඉදිරියට සැලසුම් කරන හැටි, මේ කටයුතු කරනකොට අප තුල තියෙන නිර්මාණශීලීත්වය වැඩෙන හැටි අපිට මේ කියන ප්‍රවාහන පහසුකම් නිසා අපි ගත්ත මේ අනතුරුදායක තීන්දුව නිසා ජීවිතයත් තුළ දැක් ගන්න පුළුවන් පිළිසක් මේ ඉන්නේ. ඒත්තෝ මේ බණ කියනකොට සතුටකටපත් වෙනවා. මොකද මේ කාරණාව දැන හෝ නොදැන ආර්ථික පැත්තට තමන්ට වාසින පැත්තට ක්‍රියාත්මක කරපු නිසා. ඒ විදිහට ඒක පරිදිච්ච පිළිසකට මේ ධර්මයේ කියුණා නම් ඒකට හේතුව කුසීත තමයි. මේකට හේතුව හීන වීර්යයි කියලා ඉතාම තමයි හේතු ගන්නුනේ. මොකද අර පේන කියන්න පුළුවන් ශක්තිය නිසා කම්මැලියට බොහොම අමාරුයි හේතු ගන්නලා දෙන්නේ. ඉතින් ඒක නිසා ඒ කටයුත්තට වැඩි සුළු වාසියක් ලාභයක් තියෙනවා වීර්ය තමන්ගේ අභිමතාර්ථය ළඟා කර ගැනීමට හේතු වෙනවා ඒ දේ මම කරලා තියෙනවා මට හරි ගිහිල්ලා තියෙනවා කියලා ජීවිතේ යම් අවස්ථාවක මේ හැකි සංඥාව දියුණුව ලැබපු කෙනාට මේ වීර්ය පිළිබඳව කියලා දෙන පහසුකමක් තියෙනවා මේ සිංහලයේ මේ නිසාමදෝ කතාවක් කියනවා අතෙහිල්ලෝ කට ඇපලන්න පුළුවන් කියලා. අදත් පිට අතක් තියාගෙන කුසීතව හිතියොත් අපිට හම් වෙන්නේ නැහැ කට පුරා මොනවක් අකන්න. මෙන්න මේ ඒ කුසීතකම සහ ඊට ලැබෙන ආදීනව. වීර්යවන්තකම සහ ඊට ලැබෙන ආනිසංස කියන මේ දෙක ඒ ආර්ථික ශේෂ්ත්‍රයේ දේශපාලන ශේෂ්ත්‍රයේ සමාජික ශේෂ්ත්‍රයට වඩා හොඳට තේරෙනවා ආගමානුකූල වැඩ පිළිවෙලකදී එයිනොත් ප්‍රතිපදාවකට ගියාම සීලයක් ආරක්ෂා කිරීමේදී ප්‍රමාදය අප්‍රමාදය කියන පදේ විස්තර කරන්න ගියාම සමාදන්ව සිල්පද රකින්න කෙනා එහෙම තිනාකම ගන්නවා. ඒ වෙකනකට හොඳට තේරෙනවා මේ කර්මේ සහ කර්මඵලානුකූලව සිදුවෙන දේ ගියාත්මයේ මේ ආත්මයට බලපානවට වඩා මේ ජීවිතේම බලපාන ගතියක් තියෙන දිත්ත ධම්ම වගේ. ආනේ දිත්ත ධම්ම වශයෙන් බලන කෙනා විශේෂයෙන්ම මම නැවතත් කියනවා බලන කෙනා. ඒ බලන කැමැති කෙනා වීර්ය ගුණ දන්නවා. කම්මැලි කම්මැලි තියෙන ආදී ආදීන වලට වඩා වීර්ය ගුණ දන්න කෙනෙක්. අන්න එවැනි පුද්ගලයෙකුට පමණමයි ආර්ථිකව දිනලා දේශපාලනයේ වශයෙන් යම් කිසි ළඟාවීම ඇති කරන සමාජික වශයෙන් කලලක් මේ ඇති කරගන්න නැතුව ජීකිනාටමයි මේ සීලය තියෙන්නේ එහෙමද කවුරුත් පටවලා කවුරුගේ බලපෑමකින් කරන්න බෑ. මෙන්න මේ විදිහට මේ තමන්ගේ ආර්ථික සමාජික දේශපාලන ජීවිතයේ සම්තරකට ඇවිල්ලා සීලයකට පිටු කෙනාටමයි සමාජය තියෙන්නේ. විද්‍යවන්තස්සයන් ධම්මෝ නායන් ධම්මෝ කුසීතස්ස කියලා හරුවත් තමයි දේශනා කරලා තියෙන්නේ. ඒක නිසා අපි හොඳට මතක තියාගන්න ඕනේ මේ ප්‍රතිපදාවේ ඉදිරියට යනකොට මොකද ඒ ඉදිරියට යනවා කියලා කියන්නේ? දන් දෙමින් ආගමික වස්තතාවක් කරගෙන පටන් ගත්ත මේ ආගමික ජීවිතේ යම් වෙලාවක අපිට වැටහුණා නම් අපි මේකට වීරවන්ත වෙන්න ඕන ප්‍රමාද වෙන්න ඕන අපි සීලක පිටන්ට ඕන සීල තුන දන් දෙන්න ඕනේ කිය. ඒකට මේ සීල ප්‍රතිපදාව ලං කරගත්තා නම් ඊට පස්සේ මේ සීල ප්‍රතිපදාව අදි සීල ප්‍රතිපදාවක් බවට පත් කරගන්න නිතරම ඉදිරියට බලනවා නම් ඒ පුද්ගලයා එතනින් නැතර නොවි අර සමාධි ශික්ෂාවට චිත්ත භාවනාවට අධිචිත්ත භාවනාවට යොමු වෙනවා කියන එක ඒ පුද්ගලගේ ගුණයක් නෙවෙයි. සරුවචනාගේ ගුණයකොත් මේ ධර්ම නියාමයක්. අනිවාර්යයෙන්ම ඒ සමාධියට ලක් වෙනවා. සමාධි ප්‍රයත්න කරනවා. හරියන්න පුළුවන් නම් හරියන්න පුළුවන්. නමුත් නැවත නැවතත් අත නෑර විරියවන්තව මේ සමාධි ප්‍රයත්න කරන කෙනා කිමුත් ඉදිරියට ගිහිල්ලා ඒ සමාධියමුත් නියම බුදුරජාණන් වහන්සේ පණිවිඩේ නෑ. නියම පණිවිඩේ ගන්න නම් බැරි වුණත් පුළුවන් වුණත් අපි විපස්සනා කරන්න ඕනේ. විපස්සනා භාවනාවට ඉදින් ඕනේ කියන මට්ටමට මේ වීර්ය කුළු ගන්නවාගෙන අහලා හිතලා බලලා ක්‍රියාවත් කරලා යම් පණිවිඩයක් අස්පනා පිට ලැබලා තියෙනවා නම් ප්‍රවේශම් වෙන්න ඕනේ මෙහිම පණිවිඩය හැමෝටම ගැලපෙන්නේ ඒක නිසා හිතන්නේ නරකයි මේක හැමෝත් එක්ක හදා බෙදාගෙන ගන්න පුළුවන් එක කෑමක් කියලා. දෙන්න පුළුවන් නම් ඇත්තටම මහා කරුණාවෙන් නම් දෙන්න වටිනවා දෙන්න පුළුවන් කියලා හිතන. මොකද ප්‍රඥාව පොඩ්ඩක් යොමු කරලා බලන්න අපි මේ සීලක පිළිතලා අපි සමාධියක ඉඳලා මේ විපස්සනාවට යන්න ආපු ගමනේදී මොන්න තරම් දුෂ්කර රාශියක් පසු කරමේ. භයානක සංදිස්ථාන රාශියක් පසු කරමේ. අපි විසින් පුද්ගලිකව ගන්නාද මේ අනතුරුදායක තීන්දුව රාශියකින් තමයි අපි මෙතෙන් ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා එවැනි தත්වයක් හැම කෙනාටම එයි මුළු ලෝකෙම බෞද්ධ වෙයි මුළු ලෝකෙම දවසක නිවන් මේ විපස්සනා කරයි හරියයි කියලා හීනකින්වත් හිතන්න හිතෙන්නේ ඒ තරමටම මේක දුර්ලභයි. ඒක නිසා අපට සිද්ධ වෙන්නේ මොකද්ද? ඒ විදිහට සීලයෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් අදි සීල අදි චිත්ත අදි ප්‍රඥා වශයෙන් කටයුතු කරනකොට මේ තමන්ගේ මේ ඉදිරි ගමන ඒ වගේ ලාමක වැඩ හිතලා මේ හැම කෙනාටම මේක හදාගදා ගන්න පුළුවන් වෙයි කියලා හිතලා අපේ වැඩ බාධා කෙරුවොත් වෙන්නේ අපේ වීර්යයේ දිනු වීමත් දිනු භාවයටපත් වීමත් බාධා වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා අපි ලෝකයේත් එක්ක ප්‍රධාන මහා කරුණාවෙන් කටයුතු කරුණාවෙන් කටයුතු කළ යුතුයි ප්‍රඥාවෙන් කටයුතු කළ යුතුයි ආනේ මේ දෙක තේරුම් බේරුම් කරගන්න බැරි වුණොත් ගාක් වෙලාවට තමයි ආධ්‍යාත්මික ජීවිතය අනවශ්‍ය ප්‍රශ්න ඇති කරගන්නේ. ඒ බොහොම ලස්සනට සඳහන් කරලා තියෙනවා මේ සරුවචන් වහන්සේ මේ විනය පිටක පටන් ගන්න තැන භගවා වේරංජායන් නික විහෙරති භගවා නලීරු කුචිමන්ද මූලේ කියලා බුදුරජාණන් වහන්සේ හේරංජාවේ නලේරු නම් යකෙක් වැඩ ඉන්නා වූ දුරක ගහක් ආශ්‍රය කරගෙන ඉන්නා සමයේ කියලා වචනයක් කියලා කියනවා ඒකදී අනේ කතා කරනකොට ඊට පස්සේ ආර්යනා මේ මේ අටකටාරක වහන්සේලා විස්තර කරනවා ඇයි මේ දැන් දෙකක් සඳහන් කරන්නේ එකක් තමයි වේරංජාව නම් වූ ජනපදයේ ආශ්‍රය කරගෙන හිටියා නලේරු කුචිමන්ද මූලේ කියලා කියන්නේ ඒ වනයක ගහක් ආශ්‍රය කරගෙන හිටියා. මේ දෙක මොකද්ද කියලා. ඒකෙදී සඳහන් කරනවා සරුවච්චන් වහන්සේ මහා කරුණාව පහළ වුණාට පස්සේ පින්නපාත පාත්‍රය යන ගමට යනවා. බොහෝ දෙනාගේ හිතසුව පිණිස. ඒක තමයි මහා කරුණාව. ඊට පස්සේ මහා ප්‍රඥාව අවශ්‍ය නිසා හැන්දවරු පින්නපාතින් වැළකීලා සෙනගින් වෙන් වෙලා නැවත ආරණ්‍යයට එනවා. සරුවච්චනාගේ භාගවඤ්ඤතාඥානෙ ලැබුවට පස්සේ දවසම මහා කරුණාට යෙදුවේ ඒ වගේම දවසම මහා ප්‍රඥාට යෙදෙන්නේ නැහැ. ඊට පස්සේ මේ වේරංජාව කියලා කියන්නේ මහා කරුණාවෙන් ඉදිරියට යන ගමනක් නලේරු පුචිමන්ද මූලිය කියලා කියන්නේ මහා ප්‍රඥාවෙන් ආපස්සට එන ගමනක්. වේරංජාව කියලා කියන්නේ ජනපද ජනවාසීන් හොයාගෙන ඉදිරියට යන ගමනක් නලේරු පුචිමන්ද මූලිය කියලා කියන්නේ විජන වාසය හොයාගෙන ජනයාගෙන් ගැලවිලා Taman ඉන්න තැනට එන ගමනක් කියලා පද අඩු ගානේ හත අටකින් විස්තර කරලා දෙලා තියෙනවා මේ දෙක ආශ්‍රය කිරීමේ වටාරව. ඒ නිසා විශේෂයෙන්ම විපස්සනා පැත්තට යනකොට මේ කුසීත ගම ඒකට ඇති ප්‍රතිපත්ත ධර්ම ප්‍රතිපක්ෂ ධර්මයේ වෙන වීර්යයක් ගැන කල්පනා කරලා බලනකොට පුදුමාකාර විදිහට වැටෙන දෙයක් තමයි මේ සර්වඥාන්සේ දේශනා කරන මේ ගැඹුරු කොටස්. සමහරවිට මේවට කියනවා නිබ්බාන පරිසංවිත දේශනා කියලා. නිවනම අරමුණු කරගන්න. වෙන විදිහෙන් කියනවා නම් දුක්ඛ සත්‍ය සමුදය මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන තුනම ආශ්‍රය කරගත්ත. සීල සමාධි ප්‍රඥා කියන තුනම ආශ්‍රය කරගත්ත. යම් සූත්‍ර කොටසක් කියනවනම් ඒක පුදු කෙනාට රුචිත් නැහැ. ඒක ගැඹුරුයි කියලා පැත්තකට කරනවා. ශාසනය නැති වෙනකොට ඉස්සල්ලාම නැති වෙන ඕන කොට ආ කියලා කියනවා. මේ නිබ්බාන පරිසංවිත දේශනයි කියලා. මොකද ඒවා කියනකොට හුඟ දෙනෙක් කියන්නේ ඒවා ගැඹුරුයි. ඒවා මේ කිසිම කටයුතු කරන නිසා අපිට තේරුම් කරගන්න අමාරුයි. අපි කියනවා නම් කියන්නේ ජාතක කතාවක්. එහෙම නැත්නම් සිද්ධාර්ථ කුමාරයා කතාවල් කියන්නේ බුදු වුණාට පස්සේ කියපු බණ කියන්නේ පයිසයි. තේරෙන්නේ නැහැ ඉතින් ඒ தත්ත්වයේ ලෝකයාගේ තියෙන මේ කාර්ය බහුල භාවයත් අර ආර්ථික දේශපාලන සමාජික වශයෙන්වත් Tamange දැනකට ඉන්න බැරි තත්ත්වයක් ප්‍රසිද්ධ වැඩි ගණයක් කියන්නේ 100ට වැඩි ගණනක් ඒ නිසා එවැනි අත්දැකීම් මේ වගේ ගැඹුරු ධර්ම සාය තේරුම් කරගන්න බෑ කියන එක ඒ ධර්ම ආශ්‍රය කරන ඇත්තෝ හොඳට තේරුම් ගන්න තියෙනවා මෙන්න මේ කාරණාව තේරුම් ගන්න නැතුව මේ ගැඹුරු ධර්ම අරහත්ත්වොත් එක්ක සමසේ බෙදා ගන්නට හෝ ඒ අත්තන්ට මේක තේරෙන්නේ නැත්නම් මොකද එහෙම නැත්නම් මමත් ඒ අත්තෝ ළඟට ගිහිල්ලා මේක කියලා දෙන්න ඕනේ කියලා මත්තමට වැටුනොත් ඇති වෙන භයානකම නිසා තමන්ගේ ගමනට වෙන තියෙන බාධා මතක් කරගන්නයි මම මේ වචන සුවල්පෙ මෙතන එකතු කරන්නේ. ඒක නිසා තමන්ගේ භාවනාව යම් ප්‍රමාණයකට පෙළ ගැහිලා එනවනම් ආධ්‍යාත්මික ජීවිතේ පෙළ ගැහිලා එනවනම් කල්යාණ මිත්‍යාශ්‍රයක් වැඩි වෙලා එනවනම් හොඳට ඒකන තේරුම් අරගන්න ඕනේ සරුවත්නාසිගේ ඉදිරි කතා. තව මේ දෙවිතිනේ ගැඹුරු කතා වීර්යවන්තයින් පමණයි. ඒ වෙනස කුසීතත්තන්ට දැනෙයි. කුසීතත්තන්ට වෙනම කතා කියනවා. ඒ නිසා අධිකට යන ආගමික වශයෙන් මේ කටයුතු කරනවා. ඒක පිළිබඳව අපි කලබල වුණත් නැතත් ඒක කෙරෙයි. අපෙන් කෙරෙන තියෙන වැඩේ තමයි මෙහෙම හරියන ගැතිය පේන කියනවනේ. අපි ඒවට කුසීත දේවල් වලට නැත්නම් සාමාන්‍ය ආගමන කටයුතු වලට යොදන කාලය වෙනයි. මේ තමන්ගේ වැඩ පිළිබඳව යොදන කාලය වෙනයි. එතකොට අර ආර්ථික දේශපාලන වශයෙන් ප්‍රගමණයක් සඳහා යොදන වීර්යයක් එහෙම නෙවෙයි මේ විපස්සනා පැත්තට යනකොට ගැඹුරට යනකොට තියෙන ඥාන සංප්‍රයුක්ත වීර්යයක් වෙන්න ඕනේ ඒකට වෙන පැත්තෙන් කියනවා නම් වීර්ය නොයලා නිකන් ඉන්න ඕනේ විපස්සනාවට යනකොට ප්‍රධාන වශයෙන් සිද්ධ වෙන්නේ යමක් නොකර සිටීමේ හැකියාවයි ඒ නොකර සිටීමේ හැකියාව ඒ කුසීතකමකට ත්‍යාගීමක් කුසීතකමකට පොර දැමීමක් නෙවෙයි සිද්ධ වෙන්නේ ඉතින් එනකොට ඒ ධර්මතාවය ඇති එහෙම තමයි. ඒ නිසා අර සර්වචනන්සේ දේශනා කරපු සූත්‍ර දෙකක් අපි අර මුල් නීවර ධර්ම සම්බන්ධ කරනකොට ඉදිරිපත් කරගත්තා කුසීතකම කුසීතකම වශයෙන් තේරුම් ගැනීමේ වටිනාකම. කුසීතකම කුසීතක වශයෙන් තේරුම් ගැනීම තමයි මේ අපි ඔය දැන් ඉදිරිපත් කරගන්න හදන ඉතාම ගැඹුරු ධර්ම වලට ගැඹුරු සංදර්භයට විවේකීව හිත යොදන්න අපිට උදව් කරන්නේ. කුසීතකම කුසීතකම වශයෙන් හඳුනා ගැනීම ඉතාමත් සත්පුරුෂ වැඩ. ඒ වගේම මේ අනික නිවර ධර්මත් එක්ක බලනකොට ගාථාමාරු දෙයක්. මොකද මේක මෝහයත් එක්කයි වැඩ කරන්නේ, අසත්‍යයත් එක්කයි වැඩ කරන්නේ, අසම්පජඤ්ඤයත් එක්කයි වැඩ කරන්නේ, ප්‍රමාදයත් එක්කයි වැඩ කරන්නේ. ඒක නිසා බොහෝ විට මේ සඳහා කුසීතකම ගැන කතා කරනකොට උනාට පස්සේ පිළියන්නේ නැහැ මේකට. ඉන්ද්‍ර ගියාට පස්සේ ආයෙ විරි ආරම්භයක් නැහැ. ආයෙ අප්‍රමාණයක් නැහැ. ආයෙ සතියක් නැහැ. ඒක නිසා නිින්දට යන්න කලින් තමයි මේ බණ අහන්න ඕනේ. සාකච්ඡා කරන්න ඕනේ. පිළියම් යොදන්න ඕනේ. මේ සාමාන්‍යයෙන් මේ වැඩිහිටි අධ්‍යාපනය ගැන කතා කරනකොට කියනවා බීමත්කම පිළිබඳව බණ කියන්න යන්න එපයි කියනවා බීවට පස්සේ. ඒක කියන්නේ කියනවා බිල නැති වෙලාව. කිව්වට වැඩක් නැහැ. ඒ වගේ තමයි මේ කුසීතකම ඇති වුණාට පස්සේ අපේ වීර්යව සතියවත් එහෙම නැත්නම් අප්‍රමාදේව එන මොනම ධර්මයක් අත්හැර කරන්නේ. ඒ තරමටම අර සේරම ගුණ නරක පැත්තට වැටිලා අපි මේ අසුචි වැඩිච්ච අසුචි පණයක් වගේ ගොමට වැඩිචි ගොම කුරුමිනියෙක් වාගේ අර කුසීතකමේ නිවර්ණ වෙන්න පටන් ගන්නවා. ඒක නිසා අපි තේරුම් අරගන්න ඕනේ මේ විපස්සනාවේ තියෙන ප්‍රධාන ගුණයක් මේ කුසීතකමේ පෙන්නනවා. මොකද්ද? අමාරුවට වැටෙන්න ඉස්සෙල්ලා අනින්න පෙර හිතා බලන කියන විදිහට දැනගෙන සිටීමම වැදගත්. ඒකමයි ඔය කියන්නේ කුසීතකම කුසීත වශකම වශයෙන් දැන ගැනීමමයි කුසීතකමට උත්තරේ. ඔය කාමච්ඡන්දේ කියනකොට ඔක ඇත්තටම කැපී පෙනෙන්නේ. ඒ වගේම ව්‍යාපාදේ ගැන කතා කරනකොට ඔච්චරම කැපී පෙනෙන්නේ. නමුත් මේ දෙකටම වැඩි හොඳට කැපිට පේනවා. කුසීතකම කතා කරනවා නම් කුසීතකමෙන් ගොඩේින්ද නම් කවදා හෝ කුසීතකම කියනකොට දැනගල කියනවා. ඒ කියන්නේ ඉන්ද ගියාට පස්සේ ඒකට සතුටක් වෙනවා කියන එක නෙවෙයි. කුසීතකම නැගගෙන එනකොටම ඒ මතුවෙන ලක්ෂණත් එක්කම දැනගන්න ඕනේ මේකෙදී එක චිත්තක්ෂණයක් අපි සංඥාවක් පහල කරගත්තොත් මේ කුසීසකමට yaadෙන ඊට පස්සේ චිත්තක්ෂණේ ආයෙ කතා කරන්න යන්න බෑ ඒක හොදලා ගන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. ඒසා පුදුමාකාර ඒක පෙළ ගැහිගෙන එනකොට තියෙන ලක්ෂණ හතුරෙක් විදියට නෙමෙයි. නොදකින් නොපතන් කියන හැඟීම නෙවෙයි. ඒ ලක්ෂණ පිළිබඳව හොඳට දැනගත්තොත් ඊට පස්සේ තියෙන ඒකම තමයි කුසීතකම නැති කරන්න තියෙන ප්‍රධානම සංඥාව. ඒක නිසා සන්තං වා අජ්ජත්තං තීන මිද්දං අච්චිමේ අජ්ජත්තං තීන මිද්දෝති පජානාති. තීනේ සහ මිද්දේ කියලා කියන්නේ මේ නීති මතට පෙරහුරුව. මිද්දේ කියලා කියනවා මිදිච්ච ගතිය. ඉදෙනවයි කියලා කියන්නේ අපි බටර් ටිකක් අරගෙන අයිස් පිටික දාලා තිබ්බොත් ඒක හොඳටම ගලක් වගේ වෙනවා. මිදෙනවා. ඒ මිදිච්ච බට තාම්පෙට් එක දාන්න බෑ. ඒක රත් කරන්න ඕනේ, මෙලෙක් කරන්න ඕනේ ගන්නට. ඒ නිසා අපේ හිතෙත් එන ඔය වගේ කිසිම කර්මන්‍යතාවයකට යන්න බැරුව සීත වෙලා මිදිච්ච ගතියකට එනවා. ඒක මිද්දේ කියලා කියනවා. තීනේ කියලා කියන්නේ හිතේ ඇකිලිය ගන්නා ස්වરૂපයක්. ලීන කියන වචනේත් පාවිච්චි කරනවා මේ තීන කියන වචනත් එක්කම. ඒකේ තියෙන කර්මන්නේ ගැටි අඩු වෙලා ඒක ආකර්ෂක නැහැ කියන ගැටියක් කරා ඊට පස්සේ මිදෙනවා මිදුණට පස්සේ තමයි නිදිමතේ ඒ නිසා නිින්දට ඉතරහින් කියන ලක්ෂණ දෙකක් තමයි මේ කීනේ සහ මිද්දේ ඒක නිසා ඒ පිළිබඳව කල්යතුව දැනගෙන ඉඳීමයි නම් උත්තරේ මෙන්න මේ ලක්ෂණ දෙක අවබෝධ කිරීම බොහෝමත් වැදගත් වෙනවා ඊගාවට කියනවා අසන්තං වාචත්තං සීන මිද්දං නත්ති මේ අච්චත්තං සීන මිද්දෝදි පදානා යම් වෙලාවක අපි ගන්නවා නම් දැන් මගේ හිත අරමුණට මූණට මූණ දාලා කියනවා. මම දැන් අරමුණ ආස්වාද ප්‍රසවාස වශයෙන් හෝ ඉන්දිය හැකීම් වශයෙන් හෝ වම දකුණ වශයෙන් හෝ මම දැන් මෙනෙහි කරමින් ඉන්නවායි කියලා. මෙන්න මේක දැනගත්ත වෙලාවේදී මගේ හිතේ දැන් තීනේ නෑ නිද්දේ නෑ. මම අරමුණට මූණට දාලා තියා මූණට මූණ දාලා තියාගෙන ඉන්නවා. අරමුණේ ලොකු ඒ වගේම හිතේ ලොකු ප්‍රබුද්ධ භාවයක් තියෙනවා. ඒකත් අරමුණ දෙක අතර මැද මොනම අතුරු බාධාවක්වත් නැහැ. වීසුම් බාධා වගේවත් නැහැ, දූවිලියෙත් නැහැ. මුදුවට පේනවා කියලා දැනගත්තා නම් මෙන්න මේ දැන ගැනීමම වීර්ය වැඩිමක් වඩටපත් වෙනවා. ඉති ලොකු ප්‍රීචක් පහළ වෙන්නේ ඉතින් ඒ කියනවා ප්‍රධාන නීවරණයක් නැහැ කියලා. මේ ඉස්සල ආධුනික යෝගාවචරය අත්විඳින්න ඉඩ තියෙනවා නමුත් දන්නේ නැහැ. පහු වෙනකොට පහු වෙනකොට තමයි තේරුම් අරගන්නේ දැන් පසුගිය ආශ්‍රාස ප්‍රසවාස 10 15ම මට හොඳට පිළිපිලි තිබුණා. දැනුත් ප්‍රසවාසය සිද්ධ වෙන මට ඒක හොඳට පේනවා. තව ඉස්සරහටත් ආශ්‍රාස ප්‍රසවාස 10ක් 15ක් යනකම් මම ඒක වැඩන එකක් නෑ කියලා ලොකු විශ්වාසයක් එන්න පටන් ගත්තා. ඒ විශ්වාසයක් එනකොට ඒ මතුවෙලා දැන් මේ මෙනෙහි කරමින් යන ප්‍රසවාසය හොඳට තේරෙනවා. මෙන්න මේක මේ තීන මිද්දේ නැති කර්මන්නේ හිතක අවස්ථාවක් කියලා මෙහෙම අවස්ථාවක් හම්බෙන්න බොහෝම කලාතුරකින් තියෙන මිද්දට එහෙම යට වුණා නම් මේ වගේ කලෙලියක් නැහැ. මේ වගේ විවිධ දැක්වීමක් නැහැ. මේ වගේ හිතට විශ්වාසයක් එන්නේ නැහැ. ඒ නිසා මේ වාගේ අරමුණ අපි කියනවා මෙතනදි පැහැදිලිවම ප්‍රසවාසයක් ප්‍රසවාසයේ ලක්ෂණ දකිනකොට එහි වඩා විස්තර ස්වභාවික ලක්ෂණ දහස් මනස්කාරයෙන් නැංවෙන විදිහට සවිස්තර හොඳට බලන්න පටන් අරගත්තොත් අර වීර්ය දෙගුණ තිබුණ වෙලා අර බටර් කෑල්ල හොඳට උණු වුණා වගේ අරමුණ වේග වෙලා ක්‍රියාවත් වෙලා හිතත් වේග වෙලා ක්‍රියාවත් වෙලා මේ දෙක අතර තව සමීපස්ත භාගයක් එන්න පටන් ගන්නවා. මේ දේ මේ විදිහට අගය කරන්න දන්නේ නැතිනම් සමහර විටක ඔය ඉඳන් ඉතින් හැකලිම මේ ප්‍රසවාසය පේනවා තමයි ඉතින් ඕකකින් ඕක මහ දෙයක් ඕක පොඩි දෙකේ දරුවේ දෙකේ පන්තිලන් උනට බලත හැකිනේ. ඕක ඇති ප්‍රශ්න නැහැ මොකෝ හම්බුනා කියලා කාටද රජකම හම්බෙලා තියෙන්නේ. කාටද සල්ලි හම්බෙලා තියෙන්නේ. ඔය ප්‍රසවාසය දැක්කට කමක් නැහැ කියලා ඕනේ තරම් ඒක පුංචි කළ සලකන්න කෙලස් පහළ වෙන්න පුළුවන්. නමුත් අන්න එහෙම ඉඳ දෙන්නතෝ මගේ හිතේ තියෙන මිදේ නැතිකමයි තියෙන්නේ. මේ ප්‍රබ මේ හිතේ ප්‍රකට භාවය තියෙන කියලා දැනගන්න පුළුවන් නම් ඒ අවස්ථාවේ ප්‍රයෝජනට අරගෙන අරමුණේ මෙතුවා කල් නොදැක්ක සවිස්තරවලට ධාත්මනිකාට හේතුව දාන්න පුළුවන්. ඒ වගේම තමයි අර අපි කලින් කියාපු කාට ඇති වේගෙන එන්නා වූ තීන මිදේ දකින්නකොට යථාච අනුප්පන්නස්ස තීන මිද්දස්ස උපාදෝ හෝති සංසපජානාති මේකනම් සාමාන්‍ය යෝගාවචරයට හිතා ගන්න අමාරුයි. ඒ කියන්නේ ආධුනික යෝගාවචරයට උගාවක්ම වසන් වෙලා තියෙන අවස්ථාවක්. මේක හරියට කියනවා නම් අපි කලින් ගත්ත මේ නිදර්ශනano කියනකොට අදුක්කම සුඛ වේදනාව අල්ලනවා වගේ වැඩක්. ඒ මොකද නැතිව පැවතිච්ච නැත්නම් හොඳට ප්‍රභාසරව පැවතිච්ච ආලෝකයෙන් පැවතිච්ච හිතකට තීන මිදේ එන අවස්ථාව. ඊටම මායාකාරී. ඊටම අන්ධකාරණයි. ඊටම අන්ධ භූතයි. ආ මේ වෙලාව දැනගන්න නම් මේ තිස්ලා කීප වතාවක් නින්දට වැටිලා ලැජ්ජාවටපත් වෙලා ප්‍රමාදයට වැටිලා දඬුවම් වෙලා සංවේග පහළ වෙලා තියෙනවා. ආන්‍යම පහළ වෙලා තියෙන කෙනාට මේ අරමුණේ ලීන භාවය කියන එකක් ඇති වෙනවා. අරමුණ පේනවා උන්නේ කමක් නැහැ. ඕකේ ඇති දෙයක් නැහැ කියලා ඒ Tamanට හම්බෙච්ච මේ ක්ෂණ සම්පත්‍ය පුංචි කළ සලකන වෙලාවක් එනවා. ආනීකින් තමයි පටන් අරගන්නේ අරමුණ මෙනෙහි කිරීම තමයි පල්ල මෙනෙහි නොකිරීම තමයි එතකොට ඇති වෙන පළවෙනිම ලකුණ. ඕක දැන් මෙනෙහි කරත් එකයි නැතත් එකයි දෙකම ඉතින් පේනවනේ කියලා මෙනෙහි කිරීම නතර වෙනවා. නතර වෙලා කය ටිකක් සහැල්ලු කරනවා. සහැල්ලුකොල ඉබේ තේරෙන තියෙන කියලා බලාගෙන ඉන්නකොට ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් මේක අර දීන භාවය, අප්‍රකට භාවය වැඩි වෙලා හිත ගල් වෙන, නිදෙන, නිදි මතට වැටෙනවා. ඒක නිසා අරමුණ මෙනෙහි කිරීමට දැන් ඕනේ නැහැ. මට කොහොමදක් දැන් අරමුණ පේනවා. ආදී වශයෙන් විශ්වාසය ඇති වෙන වෙලාවල් වල යෝගාවචරයා ආධුනික යෝගාවචරය නම් මේ හිත කරන යෝජනාවට එක සැරේම ඡන්ද දෙනවා. නමුත් දක්ෂ යෝගාවචරය නැත්තම් සංවේදී ඥාන පහල කරගත්ත මීට කලින් මේ වැඩේ වෙලා නිින්දට අහු වෙලා ආධිනව විදපු කෙනෙක් නම් ඒ අරමුණේ ප්‍රකට භාවය නැත්නම් මෙහි කරත්තට පේනවා නැත්නම් පේනවා කියන මේ භාවය දකිනකොට ඒ හිත යෝජනාව කරපු ගමනින්ම මෙනෙහි කිරීම නැත කරන්න යන්නේ තව ටිකක් වෙලා පුළුවන් බලන්න ඕනේ මෙනෙහි කිරීම දිගට කරගෙන යන්න. එහෙම මෙනෙහි කිරීම නතර කිරීම තමයි චීන විද්‍යාවේ පල්ල වෙන්නින්ම පිළිගන්නේ. ඒක තමයි පස්සේ තව ටිකක් ඔබ විස්තරයිත් වෙනවා. මෙතනදී මතක තියාගන්න ඕනේ නූපන් චීන විද්‍යාව ඇතිවීගෙන එනකොට දැකීම නම් එක වැඩේ වෙන්නේ. එක වැඩේ වෙන්නේ මේක පියවර හතරකින් පහකින් නැගලා එන්නේ. ඉස්සලා වෙන දේ තමයි මෙනෙහි කිරීම නතර වෙනවා. ඊට පස්සේ අරමුණ පෙනුනට අරමුණ තියෙන සාධරකම නැති වෙනවා. සාධකම නැති වෙලා තමන්ගේ ඉරියව්ව වැක්කෙල්ලා යනවා. උජුං කායම් පනිදාය පරිමුඛං සතිං උපට්ඨිපෙත්වා කියලා අර උජුක උදුකයේ යත්තා වූ ඍජු භාවය දැන් ටිකක් අඩු බව වැටහෙනවා. ඒකට කමක් නැහැ කියනපත් වෙනපත් වෙනවා. නැත්නම් අපි සංඥාමේ වශයෙන් ඒ ඇතිවෙච්ච පසුබෑම අගය කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ තමයි ටිකෙන් ටිකෙන් ටිකෙන් ওই කියන විදිහට දීන භාවයක් කුසීත භාවයක් නිදිච්ච භාවයක් කියලා කුසීත භාවයට කියලා අන්තිමට සම්පූර්ණ රැටෙන මට්ටමට අරමුණේ නෙවෙයි පරියන්කෙන් වැටෙන මට්ටමට යනවා. ඒක නිසා නැති තීන විද්‍යාවක් ඇති වෙගෙන එනවා දකින්න නම් ඒක කවදාකවත් භාවනා නොකර මේකටපත් නොවින කවදාකවත් කරන්න බෑ. ඒ මොකද කොච්චර දක්ෂ යෝගාවචරක උනත් ඒක අවස්ථාවක් වෙනවා අරමුණ ඉතාමත් සියුම් වෙලා. කවදාකවත් නැති විදිහට මෙනෙහි කරන දෙයක් නැති මට්ටමට හොඳ අතරමැදක් නැතුව හිත ඉතාමත් විවේක වෙච්ච, නීවරණයන්ගෙන් තොර වෙච්ච පැහැදිලි ඉද ප්‍රදේශයක්. තමන්ට හොඳට තේරෙන මේක භාවනා කරලා ලබාවු දෙයක් කියලා. ආන්නේ දේ ඇති වුණාට පස්සේ අරමුණ නැති නිසා තාම ප්‍රතිභාග නිමිත්තක් වගේ දෙයක් පහළ වෙච්ච නැති නිසා එක්කෝ හිත අධික චින්තනයට පහළ වෙනවා මොකද්ද හිතන්නේ මම දැන් මොකද කරන්නේ මට මේක වැරදිලා සතිය නැතිලා සමාධිය නැතිලා මම දැන් මේ කොහෙද ඉන්නේ කියලා එක්කෝ හිත සැක හෝ විචිත්ත භාව පහළ කරනවා එහෙම නැත්නම් ඉන්නට වෙනවා කොයි දෙක තමයි ඉතින් හැම වෙලේම අන්ත දෙක ඒකට හේතු තියෙනවා. මොකද හේතුව තමන් වැඩ කරන විදිහ අරමුණ දැන් මේ පේන මට්ටමක නැහැ. ඒ වගේ මේකට අල්ලන්න දෙයක්වත් නැහැ. ගුරුවරයා කියලා තියෙන්නේ ඒ නැති වෙමින් පරිච්ඡ අරමුණම බලන්නේ ඉන්නේ කියලා. නමුත් එතන ගියරපත් හිත කියන දැන් අරමුණකුත් නැහැ. මොකද්ද මේ කරන බාහනා? දැන් සතිය තියනවාද? දැන් සමාධිය තියනවාද? ආදි වශයෙන් එක්ක කුකුස් කරලා හිත අධික වේගයට යනවා. එහෙම නැත්නම් ඒක පාට නිවකට වැටෙනවා. ඒ නිවකට වැටෙනකොට බෙල්ල හෙල්ලිලා ගැස්සිලා පාට ආයෙ ටිකෙන් ටිකෙන් ටික ආයෙ සතිමත් වෙනවා. ආයෙ අරමුණ ටිකක් පේනවා. ආයෙ ඒක නොපේනකොට ආයෙ ගැස්සෙනවා. ආහන විදිහට ඒ ගැස්සෙන ගතිය දක්ෂ යෝගාවචරයක් වෙනවා. අදක්ෂ කුසීත යෝගාවචරයක් වෙනවා. ආහනේ මේ වෙලාවේදී ඔය කියන්නේ මේ කුසීත භාවයේ සෑහෙන දුරකට මෝරච්ච වෙලාවක්. ආන්නයකට ලකුණු පහළ වෙනකොටම මම ඊගාව දවසේ දැනගන්න ඕනේ. නැත්තම් ආයතනයක් අරමුණ මතුවෙලා ඒ අරමුණ තව නොබෝ වේලාවකින් නොපෙනී කියලා මම ආයෙත් මේ ගැස්සන තත්ත්වයටපත් වෙනවා කියලා ඒ චක්‍ර කරකැවි කරකැවි රළ ගහමින් ගහමින් එන වරින් වර මේ එන දේවල් හොඳට සතියට ලක් කරොත් ඒක ලොකු අභ්‍යාසයක් බාටපත් වෙනවා ඒක ඇත්තටම උසස් පෙළ විභාග භාගයේ උසස් අධ්‍යාපන වාග් ඒක කවදාකවත් අසාර්ථක යෝගාවචරින්ට හම්බ වෙන එකක් නෙවෙයි. උගාවක් සාර්ථක යෝගාවචරින් පමණයි හම්බ වෙන්නේ. මේකේ නිසා හොඳ කඩයිමක්. ඒකද ඉන්නේ ගොඩීමද තියෙන එකම ක්‍රමය තමයි මතුවෙමින් පවතිනා වූ තීන මිද්දේ මතුවෙම පවතිනා වූ තීන මිද්දේ වශයෙන් දැනගන්න. නැත්නම් තීන මිද්දේ නැති තැනට තීන මිද්දේ හිමීට සිංහලන්න හැටි දැනගන්න. මේක දැකපු ගම නැති තැනට තීන මිද්දේ එනවා. මේක සිංහ ගන්න බව දැකපු ගමන්ම ඒ තීන මිද්දේ නැතු වෙනවා. ඒ නිසා උපන්නස යසහච උප්පන්නස්ස තීන මිද්දස්ස පහින හෝති සංසපජානාති. යම් විදියකට මේකට සූදානම් වෙලා හිටියේ නැත්නම් අර තීන මිද්ද ඔටුවට ගේ දුන්නා වාගේ හිමියාට පැත්තකට වෙන්නන ඔටුව ගේ ඇවිල්ලා පුදිය ගන්නවා. ඉච්ඡායගෙන කබල්ලාරින්ගල මුත්තාවල් නොයෙන්ජ කිව්වා වගේ තමන්ගේ ඇටාසොට තීන මිද්ද ඇවිල්ලා ආය මොන තාලෙකවත් ගලවන්න බැරි යනවා. ඊට පස්සේ ඉස්නෝ කොච්චර කෙරුවක්වත් ටිකක් ගිල බුදියන් ගලාවන හොඳයි කියලා අර තියෙන මිද්දටම ආවඩන්න පුළුවන් තත්යකට එනවා. උගහක් වෙලාට යෝග අවශ්‍යතම මේවා සාමාන්‍ය වාතාවරණයට ඇතුල් කරන්නේ නැහැ හිතනවා මේවා ගොඩ ගන්න බැරි වැඩි කියලා. නමුත් මතක තියාගන්න කිසිම කෙනෙක් නැහැ ඔය தত্ত্ব වලට පසු අසු නොවි. ඔය தত্ত্ব ඉක්ම උගත්තෝ. මෙයත් ඒක දුකක් බව තේරුම් අරගෙන මට තමගේ ආත්මෙට නැත්තම් මෞංකාර දෙයයන් ආන්ටට වක්කක් විතර කරන්න දෙයක් නැහැ. ඒ අවශ්‍ය தත්ත්වය ඇති වුණා නම් චීන මිද්දේ එනවා. ඒ අවශ්‍ය தත්ත්වය ඇති වුණා කියලා දැන ගැනීමයි චීන මිද්දේ නැති කිරීම කියන එකම ක්‍රමය. සාරිපුත්ත මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේලා දෙනම භාවනා කරනකොට මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේගේ භාවනාවේදී උන්වහන්සේට මේ පළවෙනි මාර්ග ඥානය ලැබලා තියෙද්දි හොඳ විවේක තැනකට ගිහිල්ලා භාවනා කරන්න පටන් ගත්තට පස්සේ ඔයගේ සීල මිද්දේට වැටෙන්න පටන් ගන්නවා. ඒ කාලේ ධර්මචර්යනා විසඳින බොහෝම සුළු ගෝලපේශක් නිතරම වගේ තම තමන්ගේ ගෝලු මේ වෙලාවට මොකද කරන්න කියලා ඉතින් හිත පරීක්ෂා කරලා බලනකොට මොකලන් සානසේ කිරා වැටෙනවා. සාහිත්‍ය ස්වාමී බුදුරජාණන් වහන්සේ තමන් ගන්න කිලි ඉඳගෙනම ඉදිරියෙන් මැවි ඉදිරිය ස්වරූපයට එක්ජක් කරලා මොකලානේ නිදි මතද නැත්නම් ඔබට නිදිපත පහළ වෙලා නේද කියලා දෙන්නේ ඊට පස්සේ ඒක පාරට මොකද සාංශරේක ලැජ්ජාවකොත් පහළලා පිළිගර ගන්න. ඇත්ත ස්වාමීන් වහන්සේ මේ වෙලාවේ හැටියට ඒක කොච්චර රණ්ඩු කරන්න හැදුවත් දිගින් දිගට දිගින් දිගට නිදිමත එනවා කියන්නේ. ඊට පස්සේ සාර්ථක මුද්‍රජාන් වහන්සේ ඒක වැරද්දක්වත් ඒක නොවිය යුත්තක්වත් නැත්නම් මේ දනුවා කරන දෙයක්වත් නෙවෙයි ඉස්සර කළ දෙනවා මේ වගේ දෙයක් එනකොට පල්ලවෙනිම ප්‍රධානම දේ තමයි මේක පිළිබඳව සංඥාව වෙනස් කරන්නේ. මොකද සංඥා වෙනස් කරනවා කියලා කියන්නේ මේ නිදිමත පහළ වෙන නිදිමත පිළිබඳව ආසාවකුත් හිතේ ඇති කරගන්නවා. ඒ ආසාවට අහිංසක දෙයක් කියලා හිතලා පොඩ්ඩක් හරි ඉඳ දුන්නොත් අන්න අර විදිහට මුත්තා පරිස්මයන් කියෝ වගේ නිදිමත ඇවිල්ලා සම්පූර්ණ අපේ මානසිකත්වය යට කරනවා. ඒ නිසා උන් බුදුරජාණන් සරණන ඉස්සරලම නිදිමත පිළිබඳව තියෙන මේ සංඥාව දුරු කරන්න ඒ මොකද <clears throat> ඒ නිදිමත ප්‍රධාන නිවරණයක්. ආලෝක සංඥා අරියාණ නීයාන හීන මිද්දං නීයාන වරණ ඉතින් ආලෝකය ඇතුලේ ආලෝක සංඥාව නම් නිවන් මාර්ගය ආර්යයන් වහන්සේලා මිදෙන තැන ආනේක දීන භාවයටපත් වෙලා කුසීත භාවයටපත් වෙච්ච ගමන් ඒ ආර්ය හිතකට අවශ්‍ය කරන මූලික தත්ත්ව නැතුව සම්පූර්ණ මේකමත් වෙලා අපිට ලැබෙච්ච ක්ෂණ සම්පත්තියේ 100 100ක්ම වර්තන් කරගන්න. ඒක නිසා උන්වහන්සේ මතක් කරලා ඉස්සල්ලාම මේ මට නිදිමත ඇවිල්ලා කියනවා මම මේකට කැමැත්ත නිකමට හරි පහල කෙරුවොත් අනිවාර්යයෙන් මගේ භාවනාව 100ක් ඉඳ ඉඳට වැඩෙනවා කුසීතකමට අහු වෙනවා කියලා සංඥා වෙනස් කරන්නේ කියලා. ඒ සංඥා වෙනස් කරලා හරියේ නැත්නම් Taman පැරණි කරපු දන්නා වූ ගාතාවක් හෝ අකින් කටපාඩම් කරන්න කියලා කියනවා. හිතින් මතක් කරන්නේ කියලා. කටින් කලින් කටපාඩම් කරගෙන හිතින් මතක් කරන්නේ කියලා කියනවා. අන්න ඕක සම්බන්ධයේදී මම කලිමුත් කිව්වේ ඒකයි මේ මෙනෙහි කිරීම නැත කෙරුවට පස්සේ තමයි එය තීනෙ දෙන්නේ. ඒ නිසා මහසි භාවනා ක්‍රම වගේ සුද්ධ විපස්සනාව ගන්නකොට මතක් කරනවා. Tamanට වැටහිගෙන එනවා නම් අරමුණ વિશે හිතේ ලීන භාවයක් අරමුණ વિશે හිත නිදන භාවයක් වහාම මෙහෙගේ මෙනෙහි කරන්න පටන් ගන්නයි කියන්නේ. අපි ආස්වාද ප්‍රසආස මෙනෙහි කරමින් ඉන්න කෙනෙක් නම් හොඳටම දැනගන්නවා මේ ටිකකට කලින් චිත්තක්ෂණ කීපයකට කලින් මෙනෙහි කිරීම නතර වෙලා. ඒකයි මේ නිදිමත එන්නේ මෙනෙහි කිරීම තියෙන දාකන් නිදිමත එන්නේ නැහැ. ආනේ ටික නම් තේරුම් ගන්න පුළුවන් ශක්තියක් තිබුණා නම් නැවත පටන් අර ගන්නවා මෙනෙහි කරන්න ඇතුල් වෙනවා පිට වෙනවා ඇතුල් වෙනවා පිට වෙනවා කිය. යම් ආකාරයකට මේ ඉඳගෙන ඉන්නවා නම් කරන උපක්‍රමයක් මම මේ නිදර්ශනයක් වශයෙන් මතක් කරන්නේ යම් ආකාරයකට ඒකට හිත මෙලෙක් වෙන ගතියක් කුණු වෙන ගතියක් මේ දියා වෙන ගතියක් නැත්නම් එක ඇතුල් වීමක් තුළ ඇතුල් වෙනවා ඇතුල් වෙනවා ඇතුල් වෙනවා ඇතුල් වෙනවා කියලා කීපතාක් මෙහි කරන්නේ. පිට වෙනවා පිට වෙනවා පිට වෙනවා පිට වෙනවා කියලා කීපතාක් මෙහි කරන්නේ කියනවා. එතකොට කාර හිත චෝදනා කරනවා කොහොම හයියෙන් මෙහි කරන්නේ කියලා සතිය කැඩිලායි. කොහොම හයියෙන් මෙහි කරොත් නිදා මේ සමාධිය කැඩිලායි කියලා හිත මොකද්ද තර්ක කිරීමක් කරනවා. ඒකේ සීතවකට දෙන ඡන්දයක් විතරයි. ඒ නිසා අපිට මේ වෙලාවේ ඕන කරලා තියෙන්නේ සති සමාධිය නෙවෙයි මේ ඇතිවීම පවතිනා වූ තීන විදිය නැති කරගන්න එක නිසා වේගෙන් මෙනෙහි කිරීම තමයි කලියොත්. අතනදී අත්තර සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට දෙන උපදේශ සඳහන් කළ තියෙන කටපාඩම් කරපු දෙයක් මෙනෙහි කරන්නේ කියලා. මේ මෙනෙහි කරනකොට හිත ක්‍රියාවත් වෙන්න පටන් ගන්නවා. යම් ආකාරයකට එහෙම කෙරුවටත් හරියන්නේ නැත්නම් ඒ දේ Tamanට ඇහෙන්න කියන්නේ කියලා කියනවා. මේ උපදේශ සර්වඥාන්සේ දීලා තියෙන සාදු ඒ ස්වාමීන් වහන්සේ තනියම ගල් වෙනක භාවනා කරනවා. හැබැයි මේ වැඩේ සමූහ භාවනා දෙනවා කරන්න යන්න එපා. තමන් ඉන්දියයි කියලා හයියෙන් ගාත කතා කරන්න යන්න යන්න එපා. එන්න එතන මේ අපි ඉන්න පදමේ තේරුම් ගන්න ඕනේ. ඇත්තට මෙතෙන්දි මතක් කරන්න තියෙනවා තනියම භාවනා කරනවා කියලා කියන්නේ නිදා ගන්නවා කියන එක තමයි. ඒකදී අහන්න දෙයක් නෑ මොකද මගේ ජීවිතේ මම හොඳටම ගන්න දෙයක් මම පුදුමාකාර ආසයි කොච්චර මට නිින්ද ගියා පරියන්ක ඉන්නකොට නිදි වැටෙනවා මම පිරිසක් ඉස්සරහා ඉන්න මොකද මම දන්නවා ඒකේ අඩු ගානේ ලැජ්ජ වෙලා හෝ හිටි. එහෙම නැත්නම් තනියෙන් භාවනා කරන්න ගියොත් බොහෝ විට ඔය නිින්නට අහු වෙනවා. ඒක පිළිබඳව මෑත කාලේ හිටපු මුදේවම ස්වාමීන් වහන්සේ තමක් තමක් තමයි ගුරුම ප්‍රසිද්ධලා හිටු වේපුසයාදෝ කියන ස්වාමීන් වහන්සේ ඒ රටේ ආර්යන වහන්සේ විදිහට මේ රහතන් වහන්සේනමක් විදිහට සලකලා තියෙනවා. උන්වහන්සේ hina වෙනවා. උන්වහන්සේ hina වෙනවා ඇදෙන්නේ නැගිටපු ගමන් ඒ ඇදේව කොටේ හේතු වල විචේර පටන් ගන්නකොට මේ භාවනා කරන්නේ. ටික වෙලාවකදී අර කොටේ අතින්ම ගිල එමී සාදාන්තර පාසල නිදාගන්න. ඉතින් මේ කොටේ හදනකොටම දරගන්න ඕනයි කියලා කියනවා බුද්ධි යන්නද මේ ලෑස්තිනේ බුදු වෙන්නද කියලා. ඒක නිසා නැගිට ඇඳේ කොහේ හරි තැනකට ටිකක් පයින් හරි ගිහිල්ලා වෙනස් කෙරුවොත් නම් හිතේ අර මේ කුසීතකත් නැති වෙලා වීර්යයක් ගන්න කියලා. මෙතනදී කරන්නේ කරුවත් තුන්වෙනි උපක්‍රමයේ වශයෙන් අයියෙන් කටපාඩම් කරනවා. අයියෙන් කියන්න පටන් ගන්න කියලා. එහෙම නැත්නම් දැන් මේ අවස්ථා තුනක් පහු කරලා එහෙම නැත්නම් නැගිටලා සක්මන් කරන්න. අතපය අත ගන්නයි කියලා කියනවා. ඉන්න ධන මේදගෙන දැන් මේ තීන මේකේදී සිද්ධ වෙන්නේ නින්දට යනකොට සිද්ධ වෙන්නේ අපේ හැමේ ප්‍රධාන කරගෙන ගලපු රුධිරය සංසරණ පද්ධතියේ එමේට අභ්‍යන්තරගත වෙන එකයි. හොඳට නිින්ද ගියාට පස්සේ අපේ මධ්‍ය සුසුම්නා නාඩියට කිට්ටු කරන උපකරණ ටික විතරයි වැඩ කරන්නේ. හෘද වස්තුව, වෙනහලු, ඒ වගේ මූලිකාංශ විතරයි වැඩ කරන්නේ. අනිත් ඔක්කොම තාමත් නඩු මේ රුධිර සංසරණයක් ඇති වෙන්නේ. ඒක නිසා අපිට නිින්ද යාගෙන එනකොට අතප්පයක්වත් හොල්ලන්න හිත දෙන්නේ නැහැ. හේවම අපි ගුලි වෙන එකයි සිද්ධ වෙන්නේ. අර නැවත අතගෑමදී සිදු කරන්නේ Tamange අතපය Tamange අතපයෙන් පිරිමදිනකොට නැවතත් සුද්ධිර ධාරාව ආයෙත් පිට මතු පිට හමට එන්න පටන් ගන්නවා. ඒකකොට නිින්ද කැරෙන්න පටන් ගන්නවා. ඒ නිසා අතින් අතට කාණ්ඩය කියනවා. එහෙම නැත්නම් එහෙනම් තනියම කරක් කමන්න හයියෙන් කලින් අදින්නේ කියලා. මොන හොඳට අතගාලා තාමත් නිින්දේ නැත්නම් කන් දෙකෙන් අදින්නේ කියලා කියනවා. මොකද ඕකේ තියෙනවා මහ පුදුමාකාරයක පිළිකරහසක්. මේ අතින් අත අත ගන්නකොට අපේ අතේ අල්ලේ පුදුමාකාර නිලතෝගයක් තියෙනවා. සම්භාහන විද්‍යාවේදී හරිය ලස්සනට පෙන්වන මුළු ඇඟටම අවශ්‍ය කරන නිල ටික අතුල්පතුල් දෙකේ තියෙනවා. අපි සක්මන් භාවනා ගැන කතා කරනකොට කියනවා සක්මනේදී මේ පය ඒ වැලි පොළවේ වදිනකොට හැම තැනම කිසි කැවෙනවා. මේ කිසි කැවීම නිසා මුළු ඇඟේම ස්නායු පද්ධතිය සහ උපිතර දහන පද්ධතිය පණ ගන්නවා. ඒ වගේම තමයි අපේ අතේ අක්ෂේ සම්පූර්ණ ශරීරේ අපි කියනවනේ යතුරු පුවරුව ස්විච් බෝඩ් එක තියෙනවා. ඕකේ වෙන මොන අතගෑවක් ඒකට ශරීරෙට එක විදිහට සංඥාවක් එනවා. ඒ වගේම තමයි පොඩි දරුවෙක් දරු කැබේ ඉන්නකොට තියෙන සම්පූර්ණ ස්වරූපේ කණේ කියනවා. ඒ දරුවා ඉන්නේ දරු කැබේ ඔළුව පල්ලයට දාගෙන අතපය අකුලගෙන. අනිත් වගේ තමයි කණේ පල්ලේ ආදී තියෙන්නේ ඔක්කොම කන ජීවනාංශ ඔළුවට දාලා මේල ටික. ඊළඟ හරිය තියෙන්නේ කොණ්ඩයට පෙන්දිගේ ඉහළට යන්නේ. ආන්නේ ටික කන හොඳට අදිනකොට ඒක වෙන්නේ නැති කොල්ලමයිට පැතිකලට ගුරු රදී. ඔය මසුකල දෙන්න වෙන දිනානේ. සර්වචනසත් මතක් කරලා කියනවා හොඳට මූණ අත ගාලා හරි කිය නැත්නම් කන් දෙකෙන් හොඳට අදිද්දී. රත් වෙනකන් අත ගන්නයි කිය. කන් සිළු අත ගන්නයි කිය. ඊට පස්සෙත් හරියන්නේ නැත්නම් සක්මන්ට යන්නේ කියලා කියනවා. සක්මන් ගිහලා එහාට වැඩ ගිහලා පිළිච්චක් හරි කීක සක්මන් කරලා බැරි නම් ඈත තියෙන ආකාශ වස්තු දිහා බලන්නේ කියලා. සාඳ දිහා, තරු දිහා රාජ්‍ය කරනවා නම් ඒ ඈත ආකාශ වස්තුවට හිතේ වහනකොට හිතේ අර මේ එකලස් කිරීමේ ශක්තියක් එන්න පටන් ගන්නවා. මේ විදිහට අවස්ථා හතක් වෙනලා දෙනවා සංඥා වෙනස් කරන තැන ඉඳලා නිින්ද සම්බන්ධය කඩනවා. යම් ආකාරයකට මේ අවස්ථා හතම ක්‍රියාත්මක කරන නිින්දාවේ නැත්නම් නිින්ද යටපත් කරගන්න බැරි වුණොත් සරුවචනාංශ කියන පසුබහින්දී කියලා. මොකද පසුබහින්නා කියලා කියන්නේ තම අධිෂ්ඨානය ගන්නවා මේ වෙලාවේදී මේ ගන්න ප්‍රයත්නේ අපිට ඒ කියන්නේ හිත නැගිට ගන්න අමාරුයි. හිතේ කයේ ඒ තරමටම පැතිනින්ද ඇවිල්ලා ඒ සමම මෙපමණ වේලාවක නැගිට වෙනව නැගිට ගන්නවයි කියලා අදහස අධිෂ්ඨාන කියන්නේ උත්සාහ සංඥාවෙන් කියලා කියන්නේ නැගිටින වෙලාව අධිෂ්ඨාන කරන සින්න සිල්ලාවෙන් ටික වෙලා සක්පෙන්ටි කියලා. ඒ තරමටම ආර්යයන් වහන්සේ නමකට සර්වචනාසේ දීලා තියෙන උපදේශ මැදේ දිහා බලනකොට නිින්ද කියලා කියන්නේ අපි හිතන තරම් පුංචි සතුටක් නෙවෙයි. බොහොම බරපතලයි. ඒක නිසා අපි තේරුම් ගන්න ඕනේ මේවා පිළිබඳව හොඳ අවබෝධයකින් කටයුතු කරනවා නම් එකක් තමයි ඒක අවබෝධයේ තිබුණත් නැවත නැවත ඒ දැනුම තමන්ගේම පටියන්කට නිසිපතා භවනා තුළ යොදන්නේ නැත්නම් මේ හිඳ පිළිබඳ පාඩම එතන එතන කැඩිලා යනවා. ඒක නිසා භාවනා මධ්‍යස්ථානවල මේක බොහොම ප්‍රසිද්ධයි. විශේෂයෙන්ම දෙලින්තර පස්සේ අවස්ථාව, ඒකට දවල් දාන්න පස්සේ අවස්ථාවලදී හරියට මේ නිදි කියලා ගන්න නැතිටපත් වෙනවා. ඉතින් ඒ වගේ වෙනකොට කරන්න තියෙන්නේ Taman ඉන්න මට්ටම ඒ කියන්නේ අර අරුවචනන්සේ පෙන්නපු විදිහට අවස්ථා හතේ කොයි එකේද Taman ඉන්නේ කියලා හොඳට තේරුම් අරගෙන ඒකට අනුව ක්‍රියාත්මක කරන එකයි කරන්න තියෙන්නේ. එහෙම නැතුව නිින්දාවයි කියලා ලැජ්ජ වෙලා හෝ නිින්ද නොආයෙතුයි කියලා. නැත්තම් නිින්ද ඇවිල්ලා කටයුතු කරන කට්ටිය දිහා හිනාවට ලක් කරන කින් කරන්න බෑ. ඉවරයක් කරන්න හම් වෙන්නේ නැහැ. හරියන්න වහන්සේලා පවා මේකට ලක් වෙනවා. ඒක නිසා අපි තේරුම් අරගන්න ඕනේ කොතනක කිවෝ අපි දැන් ඉන්නේ නිින්දේ පළවෙනි අවස්ථාවේ දෙකේද තුනේද හතරේද පහේද හයේද හතේද කියලා හොඳට තේරුම් ගන්න උත්සාහ කරනවා නම් මේකම දැනුමක් බවට පත් වෙනවා. ඊළඟ විදිහ පිළිබඳ දැනුමක් බවට පත් වෙනවා. මේ විදිහට ක්‍රමයෙන් ක්‍රමයෙන් ගිහිල්ලා තමයි අපිට දවසට ඒ කීන මිද්දේ තාමත්ම ශබ්ද බලට ඇවිල්ලා තියෙන්නේ. සමහරට පුංචි උපක්‍රමයකින් සම්පූර්ණ කීන මිද්දේ මක දවසත් ඒ කීන මිද්දේ නැති ප්‍රභාසර හිතකට එන්න නැත්නම් අරමුණට මොන මොන දාලා ඉන්න පුළුවන් ශක්තිය පුළුවන් තැනට එන්න පුළුවන් ශක්තිය ලැබෙයි. ඒ මට ඇති වෙච්ච වෙලාවේදී අන්තරාමේදී මම මේ ස්වාමීන් වහන්සේට වාර්තා කරා සමිනස් මෙන්න මේකයි වැඩි මම මේ තවරක දාණය අරගෙන අපි 12ක සක්මනක් තියෙන එකේ ඉඳලා දෙක වෙනකන් පරියන්ක. මම සාමාන්‍ය එකමාර විතර වෙනකම්ම සක්මන් කරනවා. සක්මන් කරලා වාඩි වෙච්චාම පැය එකමාර දෙකක් එක දිගට වාඩි වෙනවා. වාඩි වෙච්චාම මේ පරියන්කේ මුල් ටිකේදී 160ක් 70ක් වගේ අවස්ථාවල ඒ කිරුණ ගැටි එනවා. ඒ තම තේරෙන හොඳට තේරෙනවා එනවා. ඒක සමහර වෙලාවට මේකෙන් ගිහිල්ලා මේ පරියන්කේ වැක්කිරිලා සම්පූර්ණ විකාර ස්වරූපිත යන වෙලාවලුත් වෙනවා. සමහර වෙලාවට ඊය ගැස්ටි ගැස්ටි ටික වෙලාවක් තියෙනවා. වෙලාවක අපේ හිත නින්දට බර වෙනවා. වෙලාවක හිතනවා දැන් මේක ඉගෙන ගන්න ඕන මේකට මොඩේන්ට ඕනේ කියලා. ඔහොමම දෙකින් එකපාරට ලොකු ගැස්මකින් පස්සේ ආය නිදිමත සම්පූර්ණම කියලා ගිහිලා අරමුණ ඉදිරියට වෙනවාත් වෙනවා. ඉතින් ඒ ස්වාමීන් මම වාර්තා කරන මම ඉතර මේ තරම් පිරිසුදු වාර්තා කළේ නෑ. මම ඒ ස්වාමීන් වහන්සේ මෙන්න මේක හැමදාම වගේ වෙන දෙයක් කොහොමද කරන්නේ ඊට පස්සේ ඒ ස්වාමීන් පැහැදිලිවම ඇහුවා. සැරයක් දෙකක් වුණා. ඊගාවට හිත අවදි වුණාට පස්සේ හිත යන්නේ අර නතර කරපු තැන ඉඳලා කර්මස්ථානෙටද එහෙම නැත්නම් හිසිවිලක් දිගේ රාජ්‍යයක් දිගේ වේදනාවක් දිගේ ගිහිල්ලා එතන නිදා ගන්න ඕනෑ කියලා හැඟීමකට යනවා කියන්නේ. හොඳට පරීක්ෂා කරලා බලපුවාම තේරුණා ඒ අරමුණ නැතිවීම නිසා හෝ ඉන්දර ගියා අර විදිහට නින්නේ ඉස්සරහ තුන්සරක් වගේ හැපි හැපි කියලා පාරට නින්න කපලා හොඳ ප්‍රබහසර හිතක් ආවම අර අරමුණ නැත කරපු තැනම තමයි හිතන්නේ ඇතිල භාවනා කරගෙන යන පුළුවන් ශක්තියක් එනවා ඊට පස්සේ ඒ සංසබලක් කරේ එහෙමනම් මේ නිින්ද බාධාවක් කියලා ගණන් ගන්න බෑ හැබැයි ඒ වගේ ශරීරය දෙසලක් කියන ගැසිලා අරමුණට හිත දාගන්න පුළුවන් නම් නැවත වහාම ශීඝ්‍රයෙන් මෙනෙහි කරමින් අරමුණ දිගේ භාවනා කරගෙන යන්නේ කියලා. ඉතින් මට හිතුණා ඒක මේ මේ මට ලැබිච්ච ලොකු වටිනා උපදේශයක් කියලා. ඒ මොකද යම් විදිහක නිදිමත නොආයුකේ හෝ නිදිමත આવොත් නැගිටලා යන්න කියලා හෝ උපදේශයක් තිබුණා නම් ඒ භාගීගාවට මතුවෙන අරමුණ දිගේ ඉදිරියට යන්න දෙන්න ශක්තිය නැති වෙනවා. ඒක නිසා නිදිමත පිළිබඳ අවබෝධය තමයි ඇත්තට මේ ජීවිතේ කොයි මට්ටමේ කියලා දැනගන්න එක මම කලින් කිව්වේ ඒකයි සෑහෙන තරුණ එහෙම නැත්නම් වෙන විදිහට කියනවා ආධුනික යෝගාවචරයට විශේෂෝචර වෙන්නේ නැහැ. ඒකේ බොහෝම ශීඝ්‍රයෙන් හදවන්න ඉඳලා ගැටෙනවා. අර නිින්දේ අවදි දැක ගන්න හම්බෙන්නේ. යම් කිසි කෙනෙකුට පුළුවන් වුණා නම් ඒ අවදි දකින්න මේ වගේ හොඳවල ධර්ම දේශනාව ධර්ම සාකච්ඡාවට ගියාට පස්සේ හිතෙනවා මම මේක ඉදිරියටත් විකතෝ මේකේ තියෙන අවස්ථා දැක ගන්න ඕනේ කියලා මේ නිින්ද කියන එක එක චිත්තක්ෂණයක එන දෙයක් නෙවෙයි. පුදුමාකාර ක්‍රමයෙන් ක්‍රමයෙන් සිද්ධ වෙනවා. මෙන්න මේ විදිහට එක සිද්ධියක ඇතුළත තියෙන වැඩ පිළිවෙල ක්‍රියාදාමය දැක ගන්න පුළුවන් ගතිය භාවනාවේ මේ එකක්. උදාහරණයක් වශයෙන් කියනවා අපි ආනාපානය කරනකොට ඉස්සෙල්ලා දකින්නේ ආස්වාස අවස්ථාව සහ ප්‍රස්වාස අවස්ථාව කියලා. නමුත් ආස්වාස ප්‍රස්වාස දෙක බව කිසි බවවට පස්සේ ගුරු උපදේශයේම තියෙනවා ආස්වාසේ මුල බලන්න, මැද බලන්න, අග බලන්න කියලා. එන එක ආස්වාසේට අවස්ථා අඩු ගන්න තුනක්. මෙන්න මේක දිගේ දිනු කරන්න ගත්තොත් අවස්ථා තුනක් නෙවෙයි කියලා කෝටි ගණක් අවස්ථා තියෙනවා. එක හුස්මක් ඇතුළත හුස්ම කෝටි ගණක් තියෙනවා. ආන්නේ විදිහට හුස්ම ඇතුළේ තියෙන විස්තර බලන ප්‍රොජෙක්ට් එක කරාට අතක් නමනකොට, ඇසිපිල්ලමක් ගන්නකොට, පයක් ඔසවනකොට, පත්තියක් හදට ගන්නකොට සෑම වැඩක් ඇතුළතම පුංචි පුංචි පුංචි පුංචි ජවනිකා රාශියක් සිද්ධ වෙලා තමයි මෙව එක වැඩක් කෙරෙන්නේ. නැත්තම් වැඩක් කියලා දෙයක් නැහැ ක්‍රියාවක් කියලා අපේ ජීවිතේ මොනම දෙයක්වත් නැහැ ක්‍රියා වෙයි. වැඩ ක්‍රියා දාම කියන්නේ. අපේ කල්පත් පටන් ගන්නවා වගේ මතක් කරගත්තා වගේ චිත්‍රපටියක ඒ අතක් කුසන දර්ශනයක් මවන්න රූපරාම කොච්චර ගානක් මාරු කරන්න ඕනද? නමුත් අපිට වෙන්නේ බොහෝම සීඝ්‍රව අතක් කොසනවා. නමුත් ඒ රූපරාමයෙන් ගාමකට බැලුවොත් ඒ අත පුංචි පුංචි පුංචි පුංචි ඉස්සෙමින් යන රූපරාම කොච්චරක් එකට පෙළ ගැනිලාද මේ චලන චිත්‍රයක් නෙවෙයි. ওই ওই වැඩෙන් තමයි අපේ ධාතු මනසිකාරය තියෙන්නේ. ඔන්න ඕකම තමයි නිින්දේදී නිින්ද ක්‍රමයෙන් වැඩනකොට සිද්ධ වෙන්නේ. ඒ නිසා මේක ඇතුලේ තියෙන මේ අවස්ථා ටික ටික දකින්න පුදුමාකාර විදිහට ඒ නිින්දේ අවස්ථා මේ ගැටගැහිච්ච කොණ්ඩයක් එනීද කැරෙන්න කියන පීරලා වගේ පීර පීර පීර පීර බලන්න. ඔක කවදාකවත් අනුන්ගේ දින්ද ඕම් බලන්න බෑ. කවදාකවත් දින්ද නැතිලා භාවනා කළොත් ඉන්නේ නැහැ. ඒ සායි දින්ද තියෙන හැම වෙලාවෙදීම ඒ තියෙන අවස්ථාව හැටියට ඒකට පීරලා බලන්න පුළුවන් ගැතිය තියෙනවනම් ඒක මම හිතනවා අපේ ජීවිතේ මේ පුදුමාකාර අවදිභාවයක් නැත්නම් ධර්මයේ කියන සජීවීකමක් අපේ පුදුම සජීවීකමක් ඇති කරන දෙයක් වඩපත් වෙනවා. ඒ නිසා මේ කුසීතකම සහ විරියාරම්භ කියන දෙකම හේතු වෙන්නේ එකම වස්තු. මේ ශාසනයේ සඳහන් කරලා තියෙනවා විරියාරම්භ වස්තු 8ක් සහ කුසීත වස්තු 8ක්. මේක තමයි වහලත් ඇති මේවා. කුසීත වස්තු 8 වෙන්නේ මොකද්ද? යම් කිසි කෙනෙක් කියලා වුණා නම් නැත්නම් වෙන වෙලාවක් හැදිගෙන යනවායි කිය කුසීතයා කල්පනා කරනවා දැන් මේ වෙලාව භාවනා කරන්න හොඳ නැහැ. වෙලාවෙදි වැරද්දක් කරන්නවත් හොඳ නැහැ. එහෙම කළොත් මේ ලෙඩේ බරපතල විදිහට හැදී ඒක නිසා පුළුවන් තරම් ලෙඩේ එන්න හදන්න කියලා පුළුවන් තරම් වැඩ පැත්තකට දාලා කුසීතව මුල්ලකට වෙලා ඇකීගෙන ඉන්නවා. භාවනා කරන්නේ. ඊට පස්සේ ලෙඩ සංවේග වෙලා හිටමු. අනේක වේගෙන එන කොටක් හිතනවා දැන් මේ ඇලේ අන්තම් කොට දැහිගෙන එන වෙලාව කවදාකවත් නරකයි මේ වෙලාවේ බණ භාවනා කටයුතු කරන්නේ නැත්තම් මේ වෙන වැඩ කරන්න නරකයි කියලා පුළුවන් තරම් අර මේ රෝගීම හේතුවක් කරගෙන රෝගයට පෙර සහ රෝගයට පසු කියන දෙකම කුසීතයට හේතු කරගන්න. කුසීත වස්තු කියලා මේවට. එහෙනම් නැත්නම් අපි දුර ගමනක් යන්න කියනවා. ඒ ගමන යන්න ඉස්සෙල්ලම කර්මගේ කටයුතු බහා තබනවා. මම භාවනා පැත්තක තියෙනවා මොකද මට බර ගමනක් යන්න තියෙනවා ඒකද මේක මම මතල ඇති කර ගන්න ඕනේ මේ වගේ ගමනට යනකොට ඇඟ ටික පහසුවට තියෙන්න ඕනේ කියලා කටයුතු බහ කරනවා එහෙනම් ගමන ගිහලා ආවට පස්සේ මම බොහොම දුර ගමනක් ගියේ දැම්ම බෑ වැඩ පටන් ගන්න කියලා බහ කරනවා ඒ වගේම තමයි සම්වචනසේ දේශනා කළ දෙනවා හරි සීතලයි කියලා භාවනා කරන්න නම් ගා සීතල වැඩි කියලා භාවනා කරන්න උගා කුෂ්ණයි කියලා ඒ භාවනා කරන්නේ ඉතින් හැමදාම ඉලන හරියට සමසීතෝෂ්ණ දේශගුණිය වුණ භාවනා කරන්නේ. එහෙම නැත්නම් හොඳටම බඩගිනිය කියලා භාවනා කරන්නේ. නැත්නම් හොඳටම බඩ පිළිලයි කියලා භාවනා කරන්නේ. මෙන්න මේකම මේ කරුණු අටම සර්වඥාන්ස දේශනා කළ තුන විරියාරම්භ වස්තු බාඩපත් කරන්නේ කොහොමද කියලා. උන්වහන්සේ සඳහන් කරන තමන්ට ලෙඩක් හැදීගෙන එනවා නම් කල්පනා කරන්න කියනවා මම මේ ලෙඩෙන් මැරලා යන්නේ කියලා. ඒ නිසා මට මේ කරගන්න හදන අන්තිම අවස්ථාවේ නිසා වෙන දෙයක් වෙච්චායි කියලා Taman වෙනකට වඩා ලෙඩ වුණොත් මට මොනවක් කරගන්න හම්බ වෙන්නේ කියලා කළ යුතු උත්තරම ක්‍රියාව ජීවිතේ කළ යුතු ශ්‍රේෂ්ඨම ක්‍රියාව වෙන භාවනාවට හිත යොදනවා එන්න තියෙන ලෙඩකින් සංවේග පහළ කරගන්න. ඒක සංවේග වස්තු කියලා කියනවා විරියාරම්භ වස්තු කියලා කියනවා. ඒ වගේම ලෙඩක් ඉඳලා සනීපෙච්ච ගමන කල්පනා කරනවා මේ ලෙඩේ හැදෙනකොට ලෙඩ වුණාට පස්සේ මගේ දිනචර්යාව මට කරන්න බැරිුණා ඒ පරියන්ක ටික කරගන්න බැරි වුණා. ඒ නිසා ඉඳ සනීප වෙනකොටම එන අවස්ථාවේදී වීර්ය ආරම්භ කරනවා. තමන්ගේ දිනචරියාවට එනවා විතරක් නෙවෙයි වෙනකට වඩා භාවනා කරනවා. ඒ වගේම තමයි ගමනක් යන්න තියෙනවා නම් තමන් දැනගන්නවා ගමනට ගියාට පස්සේ කවදා එන්න වෙයිද දන්නේ නැහැ කොච්චර අමාරු වෙයිද දන්නේ ඒ නිසා ගමනට යන්න කලින්ම වැඩිපුර ටිකක් භාවනා කරනවා. මේ සක්මන් භාවනා ගැන කතා කරනකොට සර්වඥාන්සේ කාන්තේ දීර්ඝ ගමනක් යන සූදානම් වෙනවනම් වැඩිපුර සක්මන් කරනවා කියලා කියනවා. මොකද ඒකෙන් ඇඟ හදා ගන්න වෙලේ. ඒ ගමන කියලා ආවට පස්සේ සඳහන් කරන ගමන වෙලාවේදී මට මගේ දිනචර්යාව හරියට කරගන්න බැරි වෙන නිසා ආපු ගමන්ම අර එකකේ ඉතුරුලා තියෙන වරක් එක්ක හරියන්න හොඳට භාවනා කරන්න. ඒ වගේම සීතේට ගියාම කල්පනා කරනවා මේ විදිහට මම කුහීත වෙලා සීතයි කියලා භාවනා නොකර හිටියොත් ඒ අධ්‍යයම අපාය කියනවල සීතලෝකය කියලා එකක්. ඔතෙන් තමයි වැටෙන්නේ. ඕක බොහෝමත්ම සීතලයි. ඊට මීට මේ වැඩේ වෙන්නේ දේශි ඒ නිසා මේ සීතල ඉවසගෙන භාවනා කරමු කියලා සීත නරකය ගැන සිහිපත් කරලා මේ සීතල මොකක්ද මේක තව දරා ගන්න පුළුවන් එකක් කියලා වැඩ කරගෙන යනවා ඒ වගේම ටිකක් උෂ්ණ වෙනකොට දාඩි දානකොට කල්පනා කරනවා මේ අවිශ්ය කියන ගිරිද මෙතනින් මම මේ කුසීත වෙලා පමාවට වැටුණොත් ඒ කාන්තේම මේ පුද්ගල කියන වචනේ සඳහන් වෙලා තියෙනවා ඕනම වෙලාවට අපායට යන සුදුසු කෙනෙකුට පුද්ගල කියලා කියන්නේ. කිසිම කෙනෙකුට ඒක නෑ කියන්න බෑ. මහබෝසතාණන් වහන්සේ කියලා කියනවා. ඒක නිසා අපි මේකදී පමා වුණොත් එක චිත්තක්ෂණයක නැත්නම් මුංචි සංඥාවක් වෙනස් වෙනම කොහාට යයි දන්නේ. ඒක නිසා මේක වැඩි මේ අපායේ ගිනිදල්ලක බලනකොට මේක ඉවසන්න පුළුවන්. කියලා අර උණුසුම අපේලාවේදී සංවේග පහල කරගන්න. ඒ වගේම බඩගිනි අපේලාවේදී බඩ පිළිච්ච වෙලාවල් වල කල්පනා කරනවා මේ මුළු ලෝකේ ඉන්න සත්ත්ව ප්‍රජාවේ 100ට කුච්චර පුංචි ප්‍රදේශයක්ද මිනිස්සු ඉන්නේ. ඒ මිනිස්යන්ගෙන් 100ට 90ක්ම සමහර වෙලාවට දැහැට නිදාගන්නේ කැම ලැබලා නෙවෙයි ඇති. බඩ පිළිඳ කන්න ඇතුව නෙවෙයි. ඉතාමත්ම සුළු පිළිසක් තමයි ඔය පිය සම්භෝග පවත්වමින් සම්භෝසන පවත්වමින් ඥානත් එක දෙල්ලම් කර තියෙන්නේ. බරගානක් බඩගින්නේ ඉන්නේ. ඒ ඇත්තට බලනකොට තීසන් සත්තු ඒ බඩගින්නේ තියෙන දරුණු කම නිසා හැම වෙලාවෙම පොඩි එකා පුංචි එකා මැරෙන්නේ ලොකු එකාගේ හක්කේ. අහුවෙච්ච ගමන් කරනවා. ඊට පල්ලෙහාට ගියාම ප්‍රේත ලෝකේ යක්ෂ අපාගත සත්වල බලනකොට ඒ පිසාච ප්‍රේතයන්ගේ බඩගින්නත් එක බලනකොට අපිට දැන් බඩගිනි කියලා කියා ගන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. අර මිනිස්සුන්ට කියා ගන්න කට අර ගන්නවත් පරන්නේ. ඒ තරමටම මුළු භවයම බඩගිනි භවයක්. ඒක එක බලනකොට මට ඇවිල්ලා තියෙන කිච්චම දෙයක් නෙවෙයි කියලා බඩගිනි ගැන කල්පනා කරනවා. ඒ වගේම බඩ පිරිච්ච එකක් ගැන කල්පනා කරනවා. මෙන්න මේ විදිහට අර විනී ආරම්භ වස්තු අටමයි කුසීතත්වයට බාටපත් වෙන්නේ. මේ බණිදාරාවේ ඉන්නකොට මට මම මේ පරිවර්තන කරනවා ස්වාමීන් වහන්සේලා තුන් නමකට සිංහල ස්වාමීන් වහන්සේලා. ඒක ස්වාමීන් වහන්සේ නමක් මම කියලා දුන්නා මම පරිවර්තන කරනවා මට ඔය වැත්ත භාවනාවක් මට වැඩි වැඩිම ඔයත් භාවනා කරපුවා සිංහලෙන් ලියලා මට පොත් ටිකමයි කාමරේ ගෙනත් යන්න ඕනේ මට මගේ වැඩ කරගන්න තියෙනවා ඒ නිසා අද කමඨාන් සුද්ධ කරනවා නම් මට දෙකට අපි වැඩ පටන් ගන්න ඉස්සෙල්ලා ඉස්සලා අපි ටිකමයි යන්නේ ආම්දුර ටිකමයි මට ඒක වෙනකොටත් පොත් ටික තියෙනවා කියලා අර ස්වාමීන් වහන්සේ ඇවිල්ලා එදා දවසේ ජීවිතය තිබුණා මට තාම සනීප අසනීප සනීප නැති නිසා මං අද එන්නේ නැහැ කියලා කමඨාන් සුද්ධ කරට ඉන්නේ. අනිසාන්නාලිතමගේ ඒව මම පරිවර්තනය කරලා මම යකින් ඒව කුසීත වස්තු අරික්කාරක් කියලා ඒක පොත කියලා තිබාවගෙන. කියවුවා අරහලේ කේන්ති කියලා දුවගෙන ඇවිල්ලා මොකද්ද මේ කතා කරන්නේ ඉලක්ක පිටාවක් අපිට වාමතාව ඒ මම කයි මේකක් මම කිව්වේ නෑ නාවට කමන්නේ බුදුහාමුදුරු කියපින් අරික්කාරයි මේක තියෙන්නේ. ඔය වගේ ඕනම වෙලාවක අපිට නිදහසට කරුණු ඉතුරු 8 හතක් තියෙනවා. ඕන එකක් කියන්න පුළුවන්. ඒක තමයි අර කම්මැලියට බේන කියන්න පුළුවන් කිව් වගේ බුද්ධුම කරුණක් වෙන්න පටන් අර ගන්නවා වැඩේ නොකරේ. ඒක නිසා අපි තේරුම් ගන්න ඕන කුසීතකම ඇති කරන්නේ වීර්ය ඇති කරන්නේ එකම හේතුවයි. අසත්පුරුෂකමටයි සත්පුරුෂකමටයි එකම හේතුව තියෙන්නේ. ඕනම සංස්කෘතියක බලන්න. ඕනම සබාවක බලන්න. වීර්යවන්තෙක් තමයි ඉතිහාසය වෙනස් කරලා තියෙන්නේ. කම්මැලි කවදාකවත් කරන්නේ කරන්නත් බෑ. ඕන තැනක නායකත්වයක් ඕන තැනක අලුත් මොස්තරයක් පටන් අරගන්න වීර්යවන්තය. ඉතින් එහෙමනම් මේ සංසාරේ කොහොමද මේ නිවන් ගමනේදී අපි මේ කුසීත වෙලා මේ වැඩේ කරන්නේ? ඒ නිසා අපි කල්පනා කරන්න ඕනේ සර්වචන් වහන්සේගේ වීරත්වය උන්වහන්සේ අපට දීලා තියෙන ශාක්‍ය පුත්‍ර කියන නාමය. නැත්නම් ශාක්‍ය සිංහ කියන නාමය. ඒ නමට ගැළපෙන කාගෙත් අපි මේ කටයුතු කරගෙන යන්න බැරි නම් අපිට උන්වහන්සේ අදහස් කරපු ඒ තැනට යන්න බෑ. ඒ වගේම තමයි අපි තේරුම් ගන්න ඕනේ භාවනා ජීවිතයේ ජීවුණත් එක්කමයි වීර්ය හැදෙන්නේ. මේක මොකදන්නේ ගොඩක් හැපෙන එක, ගැටෙන එක. නමුත් එන්නේ ඉන්න තමයි වීර්ය දිනු කරගන්න ඒ නිසා මුලදී තාමත්ම කටුකයි. කොහොමත් අමාරුයි මේ වීර්ය කියන්නේ මොකද්ද? අරමුණ කියන්නේ මොකද්ද? මෙහෙ කරන්නේ කොහොමද? කමරාංශුද්ධ කරන්නේ කොහොමද? ඔය ටික තමයි කකමා. මේ පහුවෙනට පහුවෙනට පහුවෙනට යම් දවසක අපිට ප්‍රධාන වශයෙන්ම උපචාර සමාධිය කියන මට්ටමේ සමාධිය දිනු වේගෙන එනකොට එනවා වීර්යය. ඒක ඉතින් කියන්න වචන නැහැ. කොහෙන් එනවද කියන්න දන්නේ නැහැ. අරමුණේ එන එන ප්‍රමාණයට හිතත් නැගිටලා ගිහිල්ලා අත් දෙකෙන් හිතෙන්නේ. අතක් හුලන්න හිතෙන්නේ. මට අනේකව පැය ගාණක් භාවනා කරන් කියනවනම් කිය පුදුමාකාර භාවනා රසයක් එනවා. ඒක කවදාකවත් කුසීත හීන විරිය පුද්ගලයෙකුට දකින්න හම්බෙන්නේ. ඒ නිසා සාරවත් සඳහන් කරනවා කුසීතෝ හීන විරියෝ දුක්ඛං ජීවේති කියලා. කුසීතෝ හීන විරියත් මනුෂයා ජීවිතේ හැමදාම දුකයි. ආරද්ධ විරියෝ සුඛං සේති කියලා. ආරද්ධ විරියත් කියන සුවසේ ජීවත් වෙනවා. ඒක නිසා මේ වැඩේට යනකොට ඉතින් භාවනා වැඩ පිළිවෙලට යනකොට මේ වීර්ය පිළිබඳව ලොකු පරිණාමයක් සිදු වෙනවා. ආවන්නේ පරිණාමයක තමයි අපි නිදිමත පිළිබඳව හොඳ අවදි භාවයකින් කටයුතු කරන්න දැනගන්නවා. ඒ නිසා මේ වචනේ කියන්නේ ප්‍රබුද්ධ වෙනවා කියන්නේ. ප්‍රබුද්ධ වෙන කියන්නේ පිළිදෙනවා කියන්නේ. යම් කිසි කෙනෙක් කුසීත ජීවත් වෙනවා නම් ඔහු නිින්දේ ගත කරන්නේ. ඒක දිල දඟලනවා කතා කරනවා තමයි හරියට නිින්දෙන් එහාට මෙහාට පෙරලනවා වගේ දොඩවනවා. නමුත් අවදිමත් පුද්ගලයාගේ ජීවිතයේදී හුඟාවක් වෙනස්. ඒක නිසා සමහර වෙලාවට මේ විද්‍යාරම්භ වස්තු වල පැත්තට නැත්තම් මේ ආරද්ධ විදිහේ පැත්තට වෙනවා ආලෝක සංඥාව කියලා කියනවා. යම් වෙලාවක හිත ආලෝක සංඥාව වඩලා කියනනම් පෙර කරන ලද අර්පණා ධ්‍යාන උපචාර සමාධිය ඇති කියලා කියනනම් ඒ ආලෝක සංඥාව මතක් කරපමණි මේ හිල නිදිමත කරන්න පුළුවන්. ඒ නිසා කියනවා තමයි විතර නිදිමත එනවා නම් මුදුනේ තුන්දී අරමුණක් නැගෙන එනකොට ඉර දිහා ඇස් දෙක වහගෙන ඒ දිහාට හිත යොදන්නේ කියලා. ඇස්පිල්ලන් වහලා ඉරදියා බලන්නේ කියලා. කනකොට මේ ඇස්පිල්ලන් අතරින් හිරේ හිරේ දිලිසන ගතිය හොඳට එන්න පටන් ගන්නවා. මේක හොඳට තහවුරු වෙනකන් ඉඳලා සීල බලන්නේ කියලා කියනවා අඳුරු සැනකට හේවන තියෙන තැනකට තාමත් අර ඇති කරගත්ත ආලෝක සංඥාව නැතිලාද නැද්ද කියලා. නැතිලා නම් ආයෙත් ගිහිල්ලා ඊට බලලා නැවත නැවත නැවත නැවත ආලෝක සංඥාව ඇති කරගන්නයි කියලා කියනවා. නිසිමතකමක් කුසීස්කමක් භාවනාව දිනවනම් අන්නර ආලෝක සංඥාව සිහිපත් කරන්නයි කියලා. ඒ සිහිපත් කරනකොට කිසිකම නැති වෙන පටන් ගන්නවා. ඒක නිසා මේ තීන මිද්දේ පිළිබඳව යම් කිසි කෙනෙකුට තමන්ගේ අධ්‍යාපනය දිගට කරගෙන යන්න ඕන නම් හැම වෙලාවෙදීම අර වීර්ය කියන සාහිත්‍යිකයත් එක්ක වැඩ කරන්න ඕනේ. මේ වීර්ය මෙතනදී ක්‍රියාත්මක වෙන්නේ විතක්කයත් එක්කයි සම්මා සංකප්පයත් එක්කයි. ඉතක්කේ කියලා කියන්නේ අරමුණ මෙනෙහි කිරීම. මේක තමයි සම්මා සංකප්ප කියලා කියන්නේ. ඒක නිසා අපි පාලියෙන් මේකට කියනවා සල්ලක්ෂණ කියලා. සලකුණු කිරීම. අරමුණේ නම කියලා කතා කරන එක. අරමුණ මෙනෙහි කිරීම ඉතාමත්ම කෙටිම ඍජුම උත්තරේ. මේ විදිහට කියනවා නම් පරියන්කේ ඇතුළේදී අපිට කළ හැකි නිදිමත දැක්කට පස්සේ මෙනෙහි කරන එක පමණයි. වෙන දෙයක් නැහැ. පරියන්කේ පෙර නම් සක්මනමයි. සක්මණේදී ඇති වෙනා මේ වීර්ය ශක්තිය ආනි වීර්ය ශක්තියෙන් තමයි කුසීතකම කපාගෙන ඉදිරියට යන කුණා ශක්තිය ලැබෙන්නේ ඒ නිසා සර්වචනාංශයේ වැඩපිළිවෙලේ දිග්ගතෝම කියන්නේ ඒ තාම ක්‍රියාවත් නොවිච්ච නැත්නම් ඒ ගැඹුරේ තියෙන වීර්ය ශක්තිය ප්‍රසව කිරීමයි ප්‍රසූත කිරීමයි ඒ ප්‍රසූත කිරීම හරියටම සිද්ධ වෙන්නේ මේ සීලී සමාධි ප්‍රත්‍යාවෙන් ඉදිරියට යනකොට තමයි එහෙම වෙලා තමයි ප්‍රබුද්ධ භාවයට බුද්ධ භාවයට පත් කරගන්න පුළුවන් වෙන්නේ. එහෙම නැතුව මෙවැනි බරපතල දෙයකට හිත යොදන්නේ නැතුව ගත කරන ජීවිතේ සර්වඥයන් සඳහන් කරලා තියෙනවා යෝචේ වස්ස සතං ජීවේ කුසීතෝ හීන විරියෝ. ඒකාහං ජීවිතං සේයෝ විරියාදල් පරක්කමෝ. දල් දදි දල වීර්ය සහිත එක ජීවිතයක් ඇති කියලා කියනවා. අර වගේ කුසීත ජීවිතයක් සහිත කුසීතකම ඇතුව අවුරුදු 100ක් ජීවත් වෙනවට වැඩි. ඉතින් ඒක නිසා නමුත් අපි හිතන්න ඕනේ එහෙම ප්‍රබුද්ධ භාවය හිතලාවත් ප්‍රාර්ථනා කරලාවත් කොහොමද දැක කරන්න බෑ. ඒක ඇති කරන්න අරමුණක් හිතට දාන්න ඕනේ. අරමුණක් දාමුණද කියනහම මේ හිතක මේ වීර්යයෙන් ඇති කරන ආලෝකයක් තීන මිදේ ඇති කරන අන්ධකාරය කවදාකවත් වෙන් කළ දැනගන්න බෑ. ඒ නිසා ආරම්මන භාවනාව නැත්නම් කර්මස්ථාන භාවනාව තමයි අපි මේ කුසීතකම ඉස්සල්ලාම අපිට අඳුනලා දෙන පළවෙනිම ක්‍රමය. සාමාන්‍ය ධර්මනේ මේ කියනවා. අවුසුන් ගාක් වෙලාට බලපාන්නේ පරියන්කේදී. ඒ පරියන්කේදී අපිට මේ කුසීතකම මෙච්චර බලපානවාද කියලා දැනගන්න ප්‍රධාන හේතු වෙන්නෙම අපිට මූල කර්මස්ථානයක් තියෙනවා. මූල කර්මස්ථානයක් නැත්නම් අපිට කවදාහක්වත් මේ විදිහට වෙන්නේ නැහැ. සමහරලාට අපි දේශනයකට සම්බන්ධීගෙන ඉන්නකොට ඒ නැත්තම් වෙන වැඩක් කරනකොට ඒ වගේ නිදිමත එනවා. නමුත් ඒක අපිට ලොකු ප්‍රශ්නයක් වෙනවා. මොකද නිතර වෙන්නේ. නමුත් මේ භාවනාවට ගියාම නම් පුදුම විදිහට මේක ඇවිස්සෙන පටන් අර ගන්නවා මේ කුසීතකම. නමුත් ඒකට මෝහන දීමෙන්මයි. එහෙම නැත්තම් කුසීතකමේ අවස්ථාවල් ඒ ඒ වශයෙන් තේරුම් ගැනීම තමයි කුසීතකම නැති කරන්නේ. ඒ නිසා බැලු බැලමට කුසීතකම ඊවරණයක් කෙලෙසක් වශයෙන් තිබුණාට යම් දවසක 100%ක් නෙවෙයි ආපහු නැතිල වෙන ආකාරයක් නෙවෙයි කුසීසකම ටිකක් ජයගත්ත සාහස පේන්න පටන් අර ගන්නවා මේකට කවවම දාකවත් කිසිම කෙනෙකුට තව කෙනෙකුට උදව් කරන්න බෑ අනිවාර්යයෙන්ම Taman විශ්ීම කරගෙන යන්න ඕනේ මේ මාර්ගයෙන් තමයි යෝග ජීවිතයේ දීක ගමනක් නැත්නම් දීකට වැඩි වෙනවද නැද්ද කියලා බලන්න මේ කුසීසකමත් එක තමයි ඒ නිසා අනිකුත් ධර්ම ටික ටික පරීක්ෂා කරනවා මේකනම් බුද්ධම විදියට ලොකු වෙනසක් ඇති කරමින් කෙනෙකුගේ ජීවිතයට සම්බන්ධ කරන ධර්මයක් වඩපත් වෙනවා. ඒ නිසා මේ දාන අවස්ථාවේදී, සීල අවස්ථාවේදී, සමත අවස්ථාවේදී බලන ස්වරූපෙත් නෙවෙයි විපස්සනා අවස්ථාවේදී කුසීතකම් දිහා බලන්නේ ඒ මොකද කොච්චර රක්ෂයක් වුණා සමතියේදී අර විදිහට ඇස් වෙන අවස්ථාව ටිකක් පන්නනවා විපස්සනා අවස්ථාවේදී ටික බහුලව පන්නනවා ආන්නේක ලෑස්ති වෙලා ගියොත් නම් තමයි තේරෙනවා මේ භාවනාවේ ගැඹුරකට ගෙනියන්න හදන්නේ. ඒකින් යන්නේ ඉස්සලා අර විදිහට අධික විචිත්ත හිතවෝ නිජමත හිත පහනවා මේක හරහා යන්නේ නැතුව. ඉතින් මේක අවබෝධ කරගන්න නැතුව නම් කවමදාකවත් බරපතල ඥානයක පහළ වීමක් සිදු වෙන්නේ නැහැ. ඒ නිසා මේක හොඳ සුබ ලකුණකුත් වෙනවා. වීර්යවන්තයාට හොඳ සුබ ලකුණකුත් වෙනවා මේක කුසීතයාට එහා පැත්තට පැනගන්න බැරි ලකුණකුත් බාටපත් වෙනවා ඒක නිසා වීර්යයේ ආරම්භක අවස්ථාව ඊගාවට මැද තියෙන පග්ගහිත අවස්ථාව අන්තිමට තියෙන පරිපූර්ණ අවස්ථාව කියනකොට මුලදී නම් වීර්යය කියලා කියන්නේ ආතාපයක් යොදන තාපයක් මැදට එනකොට පග්ගහිත අවස්ථාව කියලා ගත්තදී අත නෑර එක දිගට ගෙනියන්න බැඳුණු වග බන්ධනයක් වෙනවා අන්තිමට වෙනකොට වීර්යය කියලා කියන්නේ වීරත්වයක් ඒක ඥාන සම්ප්‍රයුක්තමයි. එච්චර තද බල මේ දඟලීලි මොනක්වත් නැතුව කල යුත්ත නොකල යුත්ත හොඳට තේරුම් බේරුම් යන එකයි කියන්නේ. අන්න ඒ නිසා භාවනාව දැනගන්න දැනගන්න භාවනා ජීවිතේ පහසුකම් සහ ආත්ම විශ්වාසය වැඩෙනවා. භාවනායේදී පරදින්න පරදින්න විශේෂයෙන්ම ආධුනිකයට පුදුමාකාර බයක් ඇති වෙනවා කොහොමනම් අපි මේ සංසාරයෙන් උඩ වෙයිද කියලා. ඒ නිසා මේ මේ චීන මිදේ පිළිබඳව හොඳ නිවැරදි දර්ශනය, චීන මිදේ පිළිබඳව හොඳ අභියෝගශීලී ශක්තියක් ඇති කර ගන්නවා නම් ඒ පුදුල දිවා රාත්‍රී දෙකේම මේක පිළිබඳව අවබෝධයක් ඇති කර ගන්න පුළුවන්. ඒ නිසා යම් කිසි කෙනෙකුට අවශ්‍ය නම් අර විදියට නිදිමත හැදීගෙන එන හැටි දැක ගන්න නැත්නම් මේ කුසීතකම කියමි කියච වෙන හැටි හොඳම අවස්ථාව තමයි අපි හැමදම රාත්‍රියේ නිදාගන්නේ. ආනේ නිදාගන්න වෙලාවේදී ඒ Taman ඉරියව්ව සකස් කරන ඇඳට ගියාට පස්සේ කොහොමද මේ අවදි හිත විනාඩි ස්වල්පයක් ඇතුළත නිින්දට වැටෙන්නේ කියලා බලන්න ඕනේ. ඒකට කියනවා නිත්‍ය වැඩ පිළිවෙල. ආනේ නිත්‍ය වැඩ පිළිවෙලින් කියනවා නිින්දට වැටෙන්නේ. ඒ නිින්දට වැටෙන්න ආසන්න වෙනකම්ම හොඳට ඒ නිින්දේ අවස්ථාව දැක්කා නම් ඒ වගේම අනිද්දා සුදී නැගිටිනකොට ඇස් දෙක අරින්නත් ඉස්සෙල්ලා දැම්මගේ හිත නැගිට්ටා. අනේ නැගිට්ට හිතින් යුක්තව ඇස් දෙක සතියෙන් අරගන්න පුළුවන් තරමට විස්තර දැනගන්න ඕන නම් මේකමයි සූක්ෂම මට්ටමේ පරියන්කේදී හිද්ද වෙන්නේ. නිසා හොඳට අවබෝධ කරගන්න ඕනේ මේ ක්‍රියා ජීවිතයේ ඉඳලිවල අන්තිමට නිින්දට වැඩ නැති. ඒ වගේ නිින්දෙන් අවදි වෙන්නේ නැති. අන්න හොඳට දැනගන්නවා නම් ඒක පිළිබඳ ගුරුසුට ඇතුලින් පිළිබඳ අවබෝධය ඇති කර ගන්නවා නම් හිමීට හිමීට ඒක පරියන්කේදී මේ ලක්ෂණ පාලනයට දැක් ගන්න පුළුවන්. ඒ නිසා කල්පනා කර ගන්න ඕනේ අපේ ජීවිතයේ අපි ඉපලා තියෙනවා නම් යම් කිසි වටිනා ඉරපිනක් යෝගී මේ චිත්තක්ෂණයේ ඉරක් නැති අවස්ථාවක් සාධ්‍යයක් නැති අවස්ථාවක් කිසිවිලක් නැති අවස්ථාවක් අන්නේ හොඳම වෙලාවයි තමයි ඉන්නේ. හොඳට හොයලා බලන්න නිදිමත ආපු වෙලාවක් තියෙනවනම් පරියන්කේට තියෙන ඔක්කොම සාධක ලැබිච්ච වෙලාව. අපිට වේදනාවක් තියෙනවනම් සබ්දයක් ඇහෙනවනම් ඒ වගේම හිතේන කවදාකවත් නිදිමත නැහැ. එන්නේ එවනෝ තරහ එනවා. එනට හිත ඇවිස්සෙනවා. මේ මෙතෙන් ඇවිල්ලා ඉඳගන්න හැදුවා ඒත් නම්සෙක් ඇවිල්ලා මේ ශබ්ද කියනවනේ කියලා ඒ ශබ්දයට තරහ වෙනවා. නමුත් ඔක්කොම කියලා හරි ගියාට පස්සේ නිින්දට යනවා. මට හොඳ අත්දැකීමක් තියෙනවා මේ මේ නිසන් වල ඉන්නකොට අපි හරියට මේ පරණ කැසට් අහනවා. ඒවා ඉතින් චර බරක් චර බරක් චර බරස් ගාලා ඇදෙනකොට බණ ඇහෙන ඩිංගයි අර ගොරෝසු සද්ද ඇහෙනම දික්කට්ටොම්ම බණ අහන කටේ නලිය. පිටිපස්සේ කටේ ඇහෙන්නේ නැහැ ඒක කරන දෙයක් නැති ඥානානුසාරස පවත්තන. දැන් අවුරුදු ගාන ඒ බණ කියන අවුරුදු 40ක් විතර පරණයි. පැතිවලින් තාම දුර්වලව. යම් දවසක අලුතෙන්ම කියපු බණක් අහන්න බලමු. හොඳට බණ ඇහෙනවා 10ක් 15ක් නෙදී. හොඳට මැෂින් එක වැඩ කරනවා හදෙත් හොඳට ඇහෙනවා විනාඩි 10ක් 15ක් කරලා හොඳට ඇස් දෙක අරගෙන අහගෙන ඉන්නවා. ටික වෙලාවකට ගිහින් මුදි. ඒ කියන පටිය කැඩලා දීලා කොහොමද දෝ නරකද්ද කියලා මට කියන්න තියෙනවා. ඒ වගේ තමයි සියල්ල සතුටින් හමාර වුණා නම් බබා දොයි. ඒ නිසා යම් දැන් දැනකින් කවුරු ගෑවිලි තියෙනවා නම් ඇත්ත ඒක අපේ ආදර්ශ වශයෙන් බලාපොරොත්තු වෙන එකක් නෙවෙයි. නමුත් අඩුවානේ නිින්ද කැඩෙනවා. එචින් තමයි සෑම දේශෙම අපිට මතුවෙන හැම අවස්ථාවකම අපිට මේ පැත්තේ හොඳ පැත්ත දැක ගන්න පුළුවන්. ඒකේ තියෙන යම් ගුණයක්. මේක සඳහා අත්‍යවශ්‍ය වෙලා තියෙන්නේ නිින්ද ඇති වෙලා නිින්ද ඇති වෙලා බව දැනගන්නකොමත් නිින්ද නැති වෙලා නිින්ද නැති වෙලා බව දැනගන්න එක. මේ දෙක දන්නේ නැත්නම් ඒ පුද්ගල කොච්චර නිින්ද නැතුවදවත් ඒක වටනකමත් තේරෙන්නේ නැහැ. නිින්ද ගියයි කියලා සංවේග පහළ වෙන්නේ නැහැ. ඒ නිසා නිින්ද පිළිබඳව හොඳ අවදි භාවකින් අපි ඉස්සරම කටයුතු කරන්න ඕනේ. ඒ නිසා කියනවා ආධ්‍යාත්මික ජීවිතයේ අභ්‍යන්තර සතුට තමයි ජීවෙන්නේ. අපිට ලැබෙන්න පුළුවන් සෑම සම්පතම හම්බෙච්චාම ඒ සියලුම හොරකම් කරනවා වගේ නිින්දේනවා. ඒකෙන් නැත්නම් මේ අවස්ථාවේක පිටට පණ ගන්නේ නැතුව අපිට කවදාකවත් ඒ උපරිම වාසිකාගත අපේ භාවනා පැත්තෙන් කියනවා නම් සප්පාය කර්ම සම්විචාරදී බුද්ධියක් අපිට නැතු යනවා. ඒ බුද්ධිය ලබන්නම් මේ තීන විචිතවල හොඳ සතියක් හොඳ අවදි භාවයක් තියෙන්න ඕනේ. ඒක අවදිමත් වේලාවකම හිතට වද්දා ගන්න ඕනේ. එනිසා කල්පනා කර ගන්න ඕනේ අපි යන්න බලාපොරොත්තු වෙන දිග ගමනක් ඒකට වීර්ය අවශ්‍යයි. ඒ වගේම තීන මිදී කියන මේ ඒ සියලුම සැප සම්පත් හොරා කරන ගතිය ඒ වගේම ඒකට කුසීජායකට ඇති මනෝභාවය සත්පුරුෂයා ඒකේ දක්වන සංවේග දානවා කියන දේවල් වලින් අපි මේ වෙලාවේ කොතනද ඉන්නේ කියන අවබෝධ කරගන්නවා සර්වඥාන්සේට අර මොංකල්ලාන ස්වාමීන් වහන්සේට දීපු උපදේශය ගන්නකොට පේනවා මොන්න තරම් කරුණාවක් මොන්න තරම් සවිස්තර මේක දිහා බලමු ගැතියක් තියෙන්න ඕනද අර තරම් විස්තර දුරක් කියලා දෙන්න. ඒ නිසා අපි කරන වැඩේ උත්සාහ කරන තාක්කල් අපි සර්වඥාන්සේගේ පක්ෂේමයි. අපි යම් වෙලාවක කුසී තුනන අපි ඒකාන්ත මෙච්චර උපදෙස් දෙද්දි මෙච්චර පහසුකම් දෙවි මාර පාක්ෂික වෙනවා. ඒ නිසා අපි නිතරම ප්‍රවාදීව මාර පාක්ෂිකව අසත්පුරුෂව කටයුතු කරනවාද එහෙම නැත්නම් අප්‍රවාදීව බුද්ධ පාක්ෂිකව සත්පුරුෂව කටයුතු කරනවා කියන එක මුලින්ම විවෘත මානසිකාවක් කරගන්න ඕනේ. මේ සඳහා අපිට අනුමතේ බලාපොරොත්තු වෙන්නත් බෑ. අනුන්ගේ මනල කියලා සකුත් ඇති වෙනකුත් නැහැ. ඒක නිසා නමුත් සමස්තයක් වශයෙන් බලනකොට පිරිසක් එකතුලා භාවනා කරලා ඒකට ඉස්සනවා දකින්නකොට අහුජුටුයක් හදන පුදුමාකාර චිත්ත ශක්තිය ඇති කරනවා. ඒක අපි හිතන්නේ අපි භාවනා කරලා අපේ ප්‍රතිඵල නැතත් ඒ අපේ එකතු වැඩ කරන ගතිය දැකලා හැමසෙම මිනිස්සු විශාල ගාණක් කියනවා. අපිටත් මේකේ ප්‍රයෝජන කියනවා. ඒ නිසා නිදිමත පිළිබඳව අතුරු සංඥාවෙන් නෙවෙයි. කෙලෙස් සංඥාවෙන් නෙවෙයි. තීන මිදේ කියන්නේ නිවර්ණයක්, නිවර්ණය කියන්නේ ධර්මයක්. මම මේ ධර්මය අවබෝධ කරගත යුතුයි කියන යෝධ බල, යෝධ වීර්යය යොදාගන්න. මේක කරගෙන අපිට මේ වැඩි වෙන ඉන්නා වූ ශ්‍රද්ධාව වීර්ය සති සමාධි ප්‍රඥා තව තවත් දියුණු කර ගැනීමට අපි සලත්තා වූ මේ ජීවන ධර්මයේ දුරිම දුරවන් වේවා අපේ සාමූහික ප්‍රයත්න නිසා මේ කෙලෙස් තලාව බාගෙන උණු කරලා පැත්තකට ගහගෙන ප්‍රබුද්ධ ගතියෙන් ආලෝක සංඥාවෙන් ඉදිරියට ආගන්න ශක්තිය ධෛර්ය බලය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අද ජීවිත ධර්ම දේශනාව මෙතනින් නැවත කරන්න බලාපොරොත්තු වෙනවා. සියලු දෙනාටම ආලෝක සංඥාව පහළ වේවා කියලා ප්‍රාර්ථනා අද පටන් ගන්නකොටත් අපිට විනාඩි 30 විතර ප්‍රමාණයක් සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම දැනටත් වෙලාව 10යි 20 වෙලා තියෙනවා. එසේ නමුත් කාටරි කියන්න කරන්න දෙයක් තියෙනවා අපි ඒකට සුදු වෙලාවක් දීලා එහෙම දෙයක් නැත්නම් අපි පේන පෙන්නතර පින් පැමිණීමේ දාසී ශීපත් කිරීමේ අපේ මේ ධර්ම දේශනා ධර්ම ශ්‍රවණ සතිවාරය සමාප්ත කරමු කියලා මම යෝජනා කරනවා. සමාධිමත් ඉස්සරහම ධ්‍යාන රූපාන්තරයෙන් කරන සම්මානයෙන් ඉත සමාධිමත් ඒක සමාධිමත් ඉස්සර මේ ජීවිතයේ නිවන්න දෙන්න පුළුවන්ද අප සම්බන්ධයෙන් සමාධිමත් වෙච්ච හිතක ප්‍රධාන ධර්ම හයක් ගැන කතා කරනවා පරිපන්ත ධර්ම හයක් කතා කරනවා පරිපන්ත ධර්ම හයේ නිදහස් මේ සීල මෙද්ද ගැන කතා කරනකොට කියනවා දීනං සිත්තං කොසඥානපතිතං සමාධිසු පරිපන්තෝ. හිත දීන වුණා නම්, හිත දුර්වල වුණා නම් අනිවාර්යම කොසඥයට වැටෙනවා. ඒක සමාධියට බාධාවක්. ඒක නිසා සමාධි හිතක් කියලා කියන්නේ ආලෝක සංඥා සහිත හිතක්, ඒ වගේම ප්‍රබුද්ධ වෙච්ච හිතක්. ඒ නිසා ඒකේ සමාධි ලක්ෂණ මේ තීවිත ලක්ෂණ තියෙන්න බෑ. බැලුව දැනීමට පිටින් බලනකොට නම් බොහොම සාන්තේදී ඔබක් තියෙන්නේ ඒ වගේම සමාධි අරමුණක නම් අරමුණේ හිත නිමග්න වෙච්ච ගතියක් තියෙන. නමුත් ඒක කෝසජ්ජක් හෝ කුසීතකමක් හෝ දීන භාවයක් නෙවෙයි. තාමත්ම අවදි ගතියක් තියෙන අරමුණක. ඒක නිසා ඒ රාගානුපස්සය අරමුණට බැඳීමක් ඇති වෙනවා රාගෙන් තියෙන. අරමුණට ගැටීමක් ආවනම් තරහ ඇති වෙනවා. දීන වුණා නම් කෝසජ්ජයට වැටෙනවා. දැඩි ආසාව දැඩි බැඳීමක් ඇති වුණා නම් ඒ චිත්ත භාවයට ඇති වෙනවා. අරමුණට ප්‍රිය අප්‍රිය වාහීන භාව ප්‍රණීත භාවය තියුණා නම් මෙන්න මේ ලක්ෂණ හයෙන් කරන්නේ අපේ සමාධි හිත බාධා කරන එක. ඒ බාධා වලින් තොරව ඒ හිතේ ප්‍රමාස රේඛාසව මේ ඒ කියන්නේ ඒකාග්‍ර භාවයක් ඇති වුණා නම් ඒකට සමාධි හිත කියනවා. ඒක නිසා කොහොමද ප්‍රශ්නයක් නැගෙන්නේ සමාධි හිතක සබ්ජයක් ඇහෙනවා වගේ වේදනාවක් දැනෙන වාගේ කෝසජ්ජයක් තියෙන්න පුළුවන්ද කියලා ඒ ප්‍රශ්නයක් නැගින්න ඉඩක් නැහැ මොකද සමාධියක කියලා කියන්නේ කෝසජ්ජ භාවයේ අභාවය කෝසජ්ජයේ අභාවය ප්‍රබුද්ධ භාවයම විපස්සනායකට ඇත්තටම අර අරමුණේ නිවර්ග වීමක් අපේ අරමුණ එකක් තියෙන්නේ තානත්ම ධාත බල ධාත්මන්සේ කාර්යයට වැටලා හිතත් වේගවත් වෙලා අරමුණත් වේගවත් වෙලා එහෙනම් සමාධියක ඉන්න බෑ කෝසජ්ජ හිතක් උපේක්ෂාව හෝ එහෙම නැත්නම් අරමුණේ ඒකාග්‍ර වීම කියලා කියන්නේ කෝසජ්ජේ ලක්ෂණ නෙවෙයි. ඔක්කොම අවදි භාවයක් තියෙනවා. ඒක නිසා මේ කියන අමාරු සමාධි හිතක කෝසජ්ජේ ලක්ෂණ තියෙනවා. ඒ ප්‍රධාන වශයෙන්ම මේ සමාධි જાති දෙකක් තියෙනවා. සෞඛ්‍ය සම්පන්න සමාධි සහ සෞඛ්‍ය සම්පන්න නොවන සමාධි. සෞඛ්‍ය සම්පන්න නොවනයි කියලා කියන්නේ වීර්යයෙන් උපස්ථානය නොලබන සමාධිය, උපත්ම්බනේ නොලබන සමාධිය සෞඛ්‍ය සම්පන්න නැහැ. එතකොට වැක්කේනවා. මේ ඉර අරමුණ ඉහිව පවත්න්න බෑ. නොබෝ වෙලාවකින් ඉඳට වැටෙනවා. හරියට ඇතිවෙච්ච සමාධියේ මට්ටමට වීර්ය උපස්ථානය ලැබෙනවා නම් නැත්නම් සමාධි වීර්ය දෙක සමබර වුණා නම් ඒ හිත බොහොම ශක්තිමත් වෙනවා නැත්නම් බොහොම සෞඛ්‍ය සම්පන්න ඒ හිත. ඒක නිසා මේක උගාක් වෙලාවට යෝගාවචර උගා කල් යනවා මේක තේරුම් අරගන්න මේ යන්නේ සමාධිය දිහාට මේ යන්නේ නිදිමත දිහාට කියලා. එනිසා උගාවක් හැලකෙන්නත් වෙන්නේ ඒකට හේතුව මොකද අරමුණ හොඳට කීකාර වෙලා මොනට මොන දාලා ඉන්නකොට ඉතන දැන් නැහැ ඉතින් මම මේක දැනගත් සමන්න හරියයි කියන. ඒ කියන්නේ ඇත්තටම ලොකු විශ්වාසයෙන් ඒ කරන් දැන් මම ඒක සමාධිමත් වෙලා කියන නමුත් සමාධිය නෙවෙයි වෙන්නේ මේ නොකිරීම නිසා කොසජ්ජයට වැටෙන්න පුළුවන්. ඊන භාවයට යන්න පුළුවන්. හිත නිර්වතර වෙන්න පුළුවන්. ඒ නිසා පුළුවන් තරම් කියලා ඒ වගේ වෙලාවල් වල සැකේ වාසිය නිදිමතට යන්න දෙන්න එපා. සැකේ වාසිය Taman පැත්තට හරවා ගන්න ඕනේ. වැඩිපුර ටිකක් මෙනෙහි කරමින් මෙනෙහි කරමින් නිදිරට යන එක තමයි කරන්නේ. අඩු ගන්න මෙනෙහි කිරීම නිදිමතට යනවා නිදිමත පැත්තට යනවා මෙනෙහි කිරීම වැඩි කරන්නේ කියලා කියනවා හිත රත් වෙලා යනකම්. Thank you.